අපිට මොනවද තව කතා කරන්න දැනගන්න තියෙනවද? ඒවට උත්තර හම්බුනේ නැද්ද? ආන්න බලන්න මේ මහත්යම. අනුශය ධර්ම හා නීවරණ නැති කිරීම පිළිබඳව පහදා දෙන්න. ඒ මතක් කළා නීවරණ ධර්ම කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්ද දුක කුචිකිච්ඡා. එතකොට නීවරණ ධර්ම නැති කරන්න තමයි සමතකමටන් තියෙන්නේ. ඒකට කමටන් 40ක් වෙන්නනවා. ඒ සමතකමටහනක හිත තබාගෙන හොඳට ඒ චිත්ත සමතය ඇති වෙන විදිහට කටයුතු කරනකොට හිත සමාධි වෙනවා කියලා කියන්නේ නිවර්ණ ධර්ම පහම නැති වෙනවා. දැන් නීවරණ වලත් පිළිවෙලක් තියෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද කියන ක්‍රමයකට නීවරණ ධර්ම නැති වෙන්නේ. එතකොට මේ වගේ බණ දහම් අහන වෙලාවට නීවරණ ධර්ම නැති වෙනවා. ඒ අවස්ථාවට එතකොට තදංග වශයෙන් ආපහු ඉතින් නැගිටිනකොටම ආවරණීය ධර්මයන් මනසට එනවා. ඊට පස්සේ ඔය ධ්‍යාන මට්ටමට සමාධි මට්ටම ඇති වෙනකොට නීවරණ විස්කම්බණය වෙනවා කාලයකට සමහරට කල්ප ගණනකට ලෝකෝත්තර මාර්ග දර්ශනයේ නීවරණ ධර්මයන් මතු නොපදින විදිහටම නැති වෙනවා. ඉතින් මෙතනදී තදංග වශයෙන් නීවරණ යටපත් කර ගැනීම උපකාරයි විස්කම්බන වශයෙන් කාලයකට යටපත් කිරීම. කාලයකට නීවරණ ධර්ම යටපත් කරගෙන තමයි මතු නූපදින විදිහට නීවරණ ධර්ම නැති කරන්න පුළුවන් විදිහට මාර්ගය යොදා ගන්න වෙන්නේ. එතකොට සමතකමට හනකට හිත තියලා ඒ අවස්ථාවට වඩනකොට ඉතල තදම් වශයෙන් ටික ටික නැති වෙනවා ආය ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා. මෙහෙම කළා හිත වැඩෙනකොට පිහිටි දවස පුරාම එක විදිහට පිහිටි සමාධි මට්ටමක් එනවා. අන්න එදාට මේ නීවරණ ධර්ම කාලයකට හිටින්නේ අන්න ඒ සමාධිය උදව් කරගෙන තමයි විදර්ශනා කරන්නේ. එතකොට නීවරණ ධර්ම ඇති වෙන්න තියෙන හේතුවම නැති වෙනවා. ඊට පස්සේ අනුශය කියලා කියන්නේ යම් කිසි කෙලෙසයක් අපි කියමු දැන් පටිඝානුශය කියන්නේ. මේ මේ වෙලාවේදී අපි කාටවත් තරහ නැහැ. නමුත් තරහව ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. හේතුව කියන කොහෙවත් තියනවා කියන කරුණ දකින්න එපා. අවිද්‍යාව මතමයි පදනම් වෙලා තියෙන මේ අනුශය කියන එක. තරහව ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. ඒ වගේ මේ විදර්ශනා නුවණ නුවණින් මාර්ගඵල මට්ටමට එනකොටයි අනුශය ධර්ම නැති වෙන්නේ. අනුශය ධර්ම හැම වෙලෙම නැති කරන්න වෙන්නේ මාර්ගඵල මට්ටමේ සිට. එතන විදර්ශනා ඥාන සහ මාර්ග ඥාන වල ලක්ෂණය තමයි දැන් විදර්ශනා කරන කාලෙදී අපි කියමු දැන් ඉදිරියෙන් වස්තුවක් තියනවා කියලා රැවටිලා ඊට පස්සේ නෑ මෙතන තියෙන ඇත්ත මෙහෙමයි කියලා හදන්න වෙන්නේ. නමුත් ඵලයේ මට්ටමේ තමයි නැත්නම් මාර්ගයේ මට්ටමේ තමයි ඉදිරියෙන් රූපයක් තියනවා කියලා නොරැවටීම මෙහෙම පේනවා කියලා තියෙන වෙන්නේ මෙහෙම නේද කියලා හිත තියලා බලන්න අන්න ඒ මට්ටමට බලද්දි තමයි මේ අනුශය කියන එක නැති වෙන්නේ. ඒක තමයි අනුශය ධර්ම කියලා. ඒක තමයි එදිනෙදා ජීවිතයේදී අර මම කිව්වේ තාම අපිට අර මේ දර්ශනයට මෙහෙට තියලා ගන්න බෑ. පේන දේ අනිකක් පවතින දේ අනිකක් කියලා. ඒ වෙලාවේදී අපි උපායශීලී වෙන්න ඕනේ අර අපි ඉස්සෙල්ලා මතක් කළා වගේ සීලයක පිළිතලා චිත්ත සමතේ ඇති වෙන්න නීවරණ ධර්ම දුර වෙන කමඨහනක නිතරම ඉන්න ඕනේ. දැනට ඒක තමයි අපිට තියෙන්නේ. එහෙම ඉඳිමින් කලින් කලට මේ දර්ශනය ටික ටික සිහිපත් කරන්න ඕනේ. කියන්නේ නිකම් යනකොටත් වෙනද වගේම රැවටෙන්නේ නැතුව මේ ආයතන ටිකට උපන්න දෙයක්ම අපිටම හැදිලා පේනව නේද? කියන වගේ තැනක ඒ විදිහ නිතර නිතර නිතර බලන්න. මෛත්‍රී භාවනාවෙන් අවශ්‍ය නීතියක් ඇති. නීතියක් තිබුණා. හැබැයි ඉතින් හැම කමටහනක්ම Tamanට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන ඒක දකින්න උපකාර මේ කරන්නේ. මොකද හිත සමාධි වෙනකොට ආලෝක සංඥා එන්න පුළුවන් කිසිම දෙයක් නොදෙනී යන්න පුළුවන් හිත පාවෙනවා වගේ තේරෙන්න පුළුවන්. ඔය එකක්වත් බලාපොරොත්තු වෙන්නේ අපි මේකේ කලේ. අපිට ඕවා ලැබුණා කියලා තොලකුත් නැහැ. දැන් මොනවා හරි ගතියක් හම්බුණා කියලා ඈ එතකොට මේ රෑදව සමහරට හොන මේ රෑදවල් දෙකේම එක විදිහට එළඹ සිටින ආලෝක මට්ටම් වලට එනවා. ඉතින් මේ අපි ආලෝකයක් ගන්නව නෙමෙයි. අපිට හැම වෙලාවෙම හිතේ සමාධිය කිසිම වෙලාවක මිම්මක් කරගන්න එපා අධිකමට. නුවණට. සමාධි පැත්තේ හිතේ අත්දැකීම වෙනම එකක් මොනින් දකින එක වෙනම හිතට දැනෙන කිසිම අත්දැකීමක් විශේෂණයක් නෙමෙයි මේ අධිගම පැත්තට ඒක සිහි කළ නුවණින්ම දැක්ක යුතු දර්ශනයක්මයි. ඒක තේරුණා. ඒ වගේ මොකද හිත සමාධිය වෙනකොට බොහෝ අත්දැකීම් ලැබෙන්න පුළුවන්. මේ කයෙන් හොද්දට වෙනකොට මේ සිහියතු මේ කයෙන් බැහැරට යන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒකවත් විශේෂණයක් නෑ. ඒ සමාධියේ හැකියාව. අපි නිකමට කියමු හොද්දට හිත සමාධි කරුවාම මේ අවකාශ ධාතුවේ මෙහෙම අත තියලා පණ නැති කරුත් වැටෙන්නේ නැති මට්ටමට ගත්ත හැකි මේ ලහුතා රූපේ. එච්චරට. ඊට පස්සේ හැමදාම මෙහෙම නෑ මං කිය මේ ආධ්‍යාත්මික බාහිර ප්‍රේදයේ තියෙන මේ නීවරණ චිත්තය තුළ හිත සමාධි වුණා මේ අහසයි තමනු එකක් වෙනවා. අපි හරියකට වතුරකට ගිහිල්ලා ඇස්තරලා බැලුවාම ඒ වගේ මේ අහස සම්පූර්ණ ප්‍රකට වෙන දවසක් තියෙනවා. එදාට මේ පේන අරමුණයි තමනුයි කියලා වෙන්ව පේන්නේ එකම සිද්ධිය. අර මං කියේ දැන් නාට්‍යයක් බලනකොට තියෙන්නේ ඒ වගේ. තමන් මේ ඉඳගෙන ඉන්න මට මේ අරමුණ පේනවා කියන මට්ටම නෑ හැමදාම. මේ නීවරණ චිත්තේ මේ නීවරණ සහගත මනස ලක්ෂණය මේ. එදාට මේ පැත්ත නියෝජනය වෙන්නේ නැතුව පේන දේම විතරයි ජීවිතය. ඇහෙන දේම විතරයි ජීවිතය. මේ මුකුත්ම දන්නේ නැහැ. තේරෙන්නවත් නැහැ, දන්නවත් නැහැ. නෑ නෑ. තාම තාම මේ ධ්‍යාන මට්ටමටවත් නැතුව මම මේ කියන්නේ. මේ මේ මට්ටම සාමාන්‍යයෙන් ගත්තාම ලෞකික උපචාර සමාධි වගේ මට්ටම් මේ මේ අර්පණා කියන මට්ටමටවත් ඇවිල්ලා නැතුව මම මේ කියන්නේ. එතකොට මේ මට්ටමට ගත්තාම අවකාශය ප්‍රකට වෙලා නීවරණ ධර්ම දුරු වුණාම එතකොට මතුවෙන අභිභායතන කියලා. අභිභායතන කියන්නේ මම කියවර මේ හිත සමාධිය වෙනකොට මේ අහසේ ස්වර්ණෝද දුවර්ණ නොයෙක් නොයෙක් පාට රූප පේන ඒ ධ්‍යාන හැට. නොයෙක් නොයෙක් හැඩතලවල් පාට පාට රූප පේනවා. ඒ එකම රූපයක්වත් නිම්මක් නෙමෙයි. ඒවද අනිත්‍ය බලබල. ඈ ඥානාමි පස්සාමි කියලා ඒවත් මැඩ මැඩ මැඩ මැඩ යහිත. ඒ විදිහට ගියාමයි ධ්‍යාන මට්ටමකට උපදින්නේ. එතකොට ඔන්න ඒ මට්ටමට ආවහම තමයි අර්පණා කියන මට්ටම ධ්‍යාන මට්ටම ඒ මට්ටම පාදම් කරගෙන විදර්ශනා කරන තමයි ආශ්‍රය ක්ෂය වෙනවා කියන කාරණාව වෙන්නේ. ඒක මෙහ ඒ කියන්නේ සියලුම ආශ්‍රය අපි කියමු අනාගාමී හෝ රහත් වෙනවා කියන මට්ටම. ඉතින් එතකන් ඊට මෙහාදී හිත සමාධිය වෙන මට්ටමට සිහි කර කර සමාධිය වඩන්න පුළුවන්. විශේෂයෙන් සමත විදර්ශනා යුගනද්දෝ යන්න ඕනේ. යුගනද්දෝ කියන්නේ දැන් අපි නිකමට කියමු කරන හැටි දැන් ආනාපාන සති භාවනාව කියමුකෝ. සති නිමිත්තට හිත තියලා සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඔන්න හිත අහකට යන්න දෙන්නේ නැහැ කියලා ආස්වාස ප්‍රස්වාස කරමින් ඉන්නකොට නමුත් දන්නේ නැතුව අහකට යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් සිහියම ආස්වාද ප්‍රස්වාස කරනවා. ආයෙත් අහකට යනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. කොහොම ටිකක් වැඩි වෙලාව සමතකම තහන වඩනවා. එතකොට ඉඳලා හිටලා විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියනකොට අපි ගෙදර සිහි වෙනවා කියන්නකො. ඒ ඉන්න අරමුණ දැන් මේ ආනාපාන සතිය අතහැරලා ගෙදර කියලා සිහි වෙන්නේ Tamanටමනේ. මේ මනෝ ස්පර්ශය නිසා නැත්නම් සිතින්ම හටගත් අදහසක් නේ කියලා සිහි කරනවා. සිහි කෙරුවට හිත ඇතුලෙන් තියෙන නෑ වුණාට බහැර තියෙනවනේ වගේ කියන හැඟීම තියෙනවා. දැන් අපි මේ gedara කියලා සිහි වෙන්නේ අපිටනේ කියලා හිතුවට හිතට තේරෙනවා නෑ ඉතින් gedara තියෙන හින්දානේ gedara කියලා සිහි වෙන්නේ. gedara තියෙනවනේ කියන හැඟීම වගේ හිතෙනවා. ඒ වෙලාවෙදිත් මෙහෙ බලන්නේ නෑ. ඒ වෙලාවෙදි බහැරේ gedara තියෙනවා කියන හැඟීමට යනවා. ගෙදර තියනව නෙවෙයි ඒද බලන්න ගියාම බාහිර ධාතුව තියෙන තැනක මේ ඇහින් බලනකොට ආයතන වලට මේ සටහන නැවිලා නේද පේන්නේ හරියට මිරිඟුවේ ජලය පේනවා වගේ එතකොට තියෙන දැන් තියෙන ගේ පේනවා නෙමෙයි දැන් සිහි ගෙදර තියනවා කියලා සිහි වෙන එක මනෝයි බලන්න කියලා ගියාම තියෙන එක පේනවා නෙමෙයි තියෙනක පේනවා නෙමෙයි මේ ආයතන වලට හැදිලායි පේන්නේ කියලා බලනවා ආයෙත් බලලා ආයෙත් ඔය වගේ අරමුණු දෙකක් තුනක් බලනවා. තාම ඒත් හැදෙන්නේ නැහැ. තාම මෙහෙම බැලුවට තාම ඒ තියෙනවා කියන මට්ටමම හිතින්නේ. ආයෙත් ආනාපාන සතිය වඩන. දැන් ඔය වගේ අරමුණු දෙකක් තුනක් බලලා හිත දුවන කාලේ වැඩි නම් සමාධි පැත්තට දෙන කාලේ වැඩි කරනවා. හිත දුවන වේගය අඩුයි. හිතේ කමඨහනක තියෙනවා නම් අරමුණු විදර්ශනා කරන ගතිය වැඩි කරනවා. වැඩි කරලා ඔන්න ආත්මෝ කමඨහන එකක් වඩලා ආයෙත් අම්මා දරුවෝ ගෙවල් ওই වගේ එහෙම නැත්නම් මේ තවම තියනවා වගේ කියලා තේරෙනකොට සිහි කරනවා මොකද්ද මේ මනසටම තේරෙන්නේ මොකද හැම වෙලාවෙම හොඳට හඳුනා ගන්න ඕනේ දැන් අපි මෙහෙම ඇස් දෙක වහගත්තාම මේ වටපිටාවේ ආයේ ඉන්නවා මේ වටපිටාව තියෙනවා කියලා තේරෙන්නේ අපේ හිතට. ඕකට තමයි භවය කියලා කියන්නේ. මේ මෙහි ඉන්න දේවල් තියෙන දේවල් සිහි වෙනව නෙමෙයි. මේ ඉන්න දේවල් කියන දේවල් සිහි වෙනවා හැම නෙමෙයි. අපි දැන් මේ ගෙදර තියනවා වගේ කියන හැඟීමෙන් ඉන්නවා. අපි කියමු කවුද දන්නේ දැන් මෙලකට සුළි සුළු ගක්කත් එල්ල ඔක්කොම කඩාගෙන ගිහලා වෙන්න පුළුවන්. නමුත් අපිට වෙනසක් තේරෙනවා. දැන් අපේ ලෝකේ දියනවා. නේද? එතකොට ඒ වටපිටාව ඇති බවට තේරෙනවා කියලා කියන්නේ මෙහි බාහිරේ තියෙනව නෙමෙයි තියෙනවා තියෙනවා තියෙනවා කියලා ගත්ත නිමිති. අපේම මනසේ. ඔකට කියන්නේ චේතනා බහෝ චේතනාව. මොකද උතරින් තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. භවපච්චය ජාති කියලා කියන්නේ. භවය කියනකොට අපි හිතාගන්නේ මේ මෙහි තියෙන දෙයක් කියලා. අපි නිකමට කියමු දැන් අපේ කවුරු හරි ඥාතිවරයෙක් මරනවා කියලා කියමුකෝ. යාළුවෙක්. දැන් එයා මෙහෙ කොහෙවත් ඉන්නවද? නැහැ. මැරලානේ. හොඳයි අපි මරණාසන්න මොහොතේ ඒ යාළුවා සිහි වුණොත්. සිහි වෙන්න බැයිද? පුළුවන්. සිහි වුණොත් ආදරේ තණ්හාව ඇති වෙන්න බැයිද? ඇති වුණොත් උපදින්න බැයිද? පුළුවන්. එතකොට භවපච්චය જાතිය ඉපදී. එතකොට භවය කොහෙද තිබිලා තියෙන්නේ? මනසේ මේ අපි හිතාගෙන භවය කියන්නේ මෙහෙ කොහෙවත් තියෙන එකක් කියලානේ බාහිර කියලානේ. එතකොට ඒ මින්මෙන් බලා ගන්න භවපච්චය જાති කියන්නේ මේ ඔක්කොම එහෙමයි දැන් තියෙන්නේ. නගරයක් තියෙනවා, ගෙවල් තියෙනවා, යාළු මිත්‍රයෝ ඉන්නවා කියලා දැන් මරණ ආසන්න මොහොතේනකොට ওই තියෙන විදිහටම එළඹෙනවා. ওই তিන එකකට තමයි අපි උපදින්නේ. සෝපච්ඡාජාති. මේ සමාධිගත මනසින් වෙන්නේ ජීවත් වෙද්දී මේ ඔක්කොම නිමිති අතාරිනවා. අනිමිත්තයි කියලා කියන්නේ. එතකොට ආය එකක් නැහැ. භව නිරෝධෝ ජාති නිරෝධා. එහෙම සීවෙන් යමක් නැත්තම්. එතකොට මේ විදිහට අපිට චිත්ත සමතය ඇති වෙනකොට ඇති වෙන විදිහට මාර්ග මාර්ගට සමති දර්ශන දෙක කරන්න ඕනේ. කරනකොට ওই ධානානු පිළිවෙල නීවරණ දුරු වෙලා එතකොට ওই අනිෂ ධර්ම දුරු වෙනවා භාවනා කරනකොට නේද නිකම්ම ඒකට දන්නවා සුදු උනා ඒක ද්වේෂයක් ඉතින් ඒක හිතන කෙනෙක් අඩු වෙලා අඩු වෙලා දැන් මම භාවනා කරනකොට මට හිතේ මතකනේ මනුකම්පාව ද්වේෂයක් කියලා දැන් ඒක කොහොමද අහත් අනුකම්පාව කියන්නේ කියන්නේ කම්පැෂන් කියනවා නෑ ඒක තමයි කාටද දරුවෙකුටද නෑ එහෙම කෙනෙක් නිකන් මම කියන්න වෙච්ච තමයි තේරුම් කරන්න මගේ හිත නැත්නම් ඒතර ඒකෙන් හිස් වෙනවා ඒක හිතනකොට එක දෙයක් හිතනකොට මම මට එකපාරට කියනවා මම මගේ අනුකම්පාව නැති වෙනවා ඒක මම අල්ලගත්තා ඒකට තමයි ඒක ලෝභයක් කියලා ඒක පිටින් ගිහලා ඒක විසල්යෙන් දැන් ඒක කොහොම එතෙන්දී නෙමෙයි දැන් අපිට අනුකම්පාව හෝ ලෝභය හෝ ඇති වෙනකොට ඒක ඇත්ත වුණොත් තමයි ඒක අහු වුණා වෙන්නේ. අපි කියමු ලෝභය කියලා එනකොටම ලෝභය කියලා ඇති වෙච්ච එක අපිට අහු වෙනවනේ. එතකොට අපි මේ ලෝභය අනුව ගිහිල්ලා නැහැ. ද්වේෂය කියන අදහසක් ඇති වෙනකොටම ද්වේෂය බව හඳුනගත්තොත් අපි එතකොට ඒක ඇත්ත වෙලා නැහැ. කිසිම දෙයක් ඇත්ත වෙන්න බෑ. අපි කියමු gedara කියලා සිහි වෙනකොටම මට gedara පේනවා කියලා ඒක ඇත්ත වෙලා. සිහි වෙනවත් එක්කම හඳුනගන්න ඕනේ මේක මේ සිතින්ම හටගත්තු ධර්මයක් නේද කියන එක. එතකොට ලෝභය, ද්වේෂය, එතකොට අනුකම්පාව වගේ දේවල් නිකම්ම ඉන්නේ අපිට එන්නේ ඒ හා බැඳුණු චිත්තජ රූප එක්ක. අපි කියන දැන් රූපය කියන එක නිකම්ම එන්නේ අපිට එන්නේ එක්ක තවරුවෙකුට නැත්නම් ගෙදරකට වස්තුවකට තව ඒක චිත්තජ රූපයක් එක්ක බැඳිලා ඉන්නේ අපිට. ඒ වෙලාවේදී ඒ ලෝභය අතහැරෙන්න වෙන්නේ ඒ චිත්තජ රූපය අනුව අපි යන්නේ නැතුවයි. දැන් මොකක්වත් කෙරුන්නේ නැහැ. මේක විතර දැක්කනවා මේ කොහොමද ඉතින් මෙතෙන්දී තව ටිකක් මොන විදිහ අත්දැකීමක් ඇති වුණා ඒ හැම දෙයක්ම තමන්ගේ මනස තුලම ඉපද නිරුද්ධ වෙන සිද්ධියක් හැටියට දකින්න හුරු වෙන්න. ඒ කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි අපිට ඒ හම්බ වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා බාහිර තියෙන දෙයක් තමයි අපිට හම්බ වෙන්නේ කියලා. ඒ මේ හිතේ හැටි. අපි නිකමට පුරු කැඩුනා, කැඩිලා කැඩිලා ගියා කියලා හරි. ගත්තොත් කැඩිලා කැඩිලා කියලා කියපු එක ඇත්තක් වෙනවා අපිට. එහෙමවත් ඇත්ත වෙන්න දෙන්න බෑ. මේ ඔක්කොම අපේම හිතේ තියෙන චිත්තජ රූප කියලා කියනවා. හේතු බලන. ඒ විදිහට බලන්න. මත භාවනාවෙන් හතරවන ධානය හතර සිටින විට වෙන ධර්ම යටපත් වෙනවා අය සිටිනේ. මෙසේ හිත උපේක්ෂිත භාවයේ නිතර තබා ගැනීමෙන් නිවන ධර්ම දුර්වල වීමෙන් දුර්වලාදයි දුවන්නේ විදර්ශනාවෙන්ද හටගන්නවා. දැන් හතරවෙනි ධ්‍යානයට යන්න ඕනේ නැහැ. ප්‍රථම ධ්‍යානය ලැබනවා නම් ලැබනකොටම නීවරණ ධර්ම දුරුයි. නීවරණ ධර්ම තියාගෙන ප්‍රථම ධ්‍යානය ලබන්න බෑ. අංග පහක් අතහැරලා අංග පහකින් යුක්ත සමාධිය උපදවා ගන්නවා. මොකද්ද අංග පහ? කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන අංග පහ අතහැරලා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහකින් යුක්ත ධානය උපදවා ගන්න. එතකොට මේ අංග පහ අතහැරපු නිසාම මේ ධර්මතා පහ ලැබුණේ. අයිත් මේක ලැබිච්ච කෙනෙක් නම් නීවරණ ධර්ම පහ දුරු කළ යුතුද කියලා අහන්න ඕනේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක දුරු නොකළ දුරු නොකරන ක්‍රමයේ දන්නේ නැතුව ලැබුවේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක වඩ චතුත්ථ ධානය කියලා කියනවා. අපි කියමු ප්‍රථම ධානය හරි මේ පහ අතහැරුණාම ලැබෙන්න ඕනේ මේ පහ මේ පහ ලබාගෙන ඉන්න කෙනා අතහැරින්න ඕනේද අතහැරිය යුතුද කියලා අහන ප්‍රශ්නය ගැන මට තියෙන ප්‍රශ්නේ. ඒකේ දැන් ඇත්තට ගත්තාම තව පහක් ලබා ගන්නවා. ඔව්. ඒ පහ ඔව් විතක්ක ਵਿਚාර කියලා කිව්වේ විතක්ක කියලා කිව්වේ කමටහනම අරමුණු කරනවා. කමටහනේම හැදිරෙනවා. දැන් හිත කොහාටවත් යන්නේ තමන් සිහි කරපු නිමිත්තම එක කමට නිමිත්තක් ගන්න අපි කියමු සති නිමිත්ත තියාගන්න සති නිමිත්තම සිහි කරනවා සති නිමිත්තම හැතිරෙනවා ඊට පස්සේ ඒකත් උන්ට. ඒ සිද්ධියත් එක්ක දෙකයි. විතක කියන්නේ අරමුණ සිහි කරන ਵਿਚාර කියන හැතිරෙනවා. ඒ කියන්නේ අපි කියමු මේ පැත්ත බලනවා බලාගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් ගත්තොත් හිත දෙකක් වෙනවා. ඔව් දෙකක් ධර්මතා දෙකක්. දැන් මම බලාගෙන ඉන්න පුළුවන් කමක් නැන්නේ බැලුවොත්. බලපු ගම මාපහව බලාගෙන ඉන්නවා කියනකොට ඒ ජාන ඒ කියන්නේ අරමුණේ හිත පිරිමදින ගතිය අරමුණේ හැතිරෙන ගතිය එතකොට ඒකට කියන විචාර එතකොට ඒ අරමුණම සිහි කළ ඒ අරමුණේම හැතිරෙන ගතියට කියනවා ඒකෙන් කියනවා දැන් පිට යන්නේ ඒ කමඨහන තුලමයි ඉන්නේ කමඨහනම සිහි කළ කමඨහනම හැතිරෙනවා ඒ වෙනකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ටිකක් අභ්‍යන්තරේ තියෙනවා. ප්‍රීතිය කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නැටි ටිකක් කෙනෙක් අහනවා නම් දියේ ඉත ඉත හොඳට අහනකොට හොඳට ඇනුනහම වතුරෙන් නොතෙමුණු තැනක් නැහැ මේ මැටුගුලිය. ඒ වගේ ප්‍රථම ධානය මට්ටමේදී ප්‍රීතිය සැපේ මේ කයේ නොතෙමුණු තැනක් නැහැ. මේ කයේ නොතෙමුණු තර මේ හිතලා ගන්න ප්‍රීතියක් හිතේ නිකන් සතුටු ගතියක් ඇති වෙන එකක් එහෙම නෙමෙයි. මේ කයේ ප්‍රීතියෙන් සැපින් නොතෙමුණු තරක් නෑ කියනවා. ප්‍රථම ධ්‍යාන මට්ටමේ. ඔන්න ඒ වගේ ඊටාම අධික ඒ කියන්නේ එතන ප්‍රීතියයි සැපයයි කොච්චරද කියනවනම් ඉහළම කාම අරමුණේවත් ඇලෙන්නේ කාම අරමුණේ අපි ඇලෙන්නේ කොච්චර අනිත්‍යයි කිව්වත් ඊට වඩා ප්‍රණීත අත්දැකීමක් නැති නිසායි. අපි කියමු බොහොම සැපසහගත අරමුණක් කාම්භූමියේ තියෙනවා නම් කොච්චර අපි මොනවා කතා කරුවත් හිත නැවත නැවත අර අරමුණු පැත්තට අදිනවනේ. මොකද වේදනා පච්චය තණ්හා. මේ තණ්හාව කියන එක හැම වෙලෙම වේදනාව මුල් කරගෙන තියෙන්නේ. යම් කිසි වෙලාවකදී කාම භූමියේ ඉහළම සැප ලැබෙනවයි කියන අරමුණට වඩා සිය දහස් ගුණයක සැපයක් දැනෙනවා කයට ප්‍රථම ධානයේදී. එතකොට මේ වගේ දෙයක් ලැබුණත් ගන්නෙ නැති එයාට ඒක එක හිඟන්නෙකුට චක්‍රවර්ත රජ කෙනෙකුයි හිඟන්නෙකුයි වගේ ප්‍රථම ධානලාභී සැපේ ඉන්න කෙනෙකුයි කාම් භූමියේ ඉහළම සැප විඳින අරමුණේ කෙනයි දෙක ගත්තහම එයා උන් දුන්නත් මේ පැත්තට යන්නේ නැති මට්ටමක එච්චර ප්‍රීති සැපයක් ලැබෙනවා. ඔකට හොඳට කියවන්න දීඝනිකායේ තියෙනවා මේ සාමාන්‍ය ඵල සූත්‍රය පොට්ටපාද සූත්‍ර ටික බොහොම ලස්සනට විස්තර කරන ධ්‍යාන. එතනදී පැවිද්දෙන් නැත්තම් මේ ඕනම කෙනෙක් නිවන් දකින තැන ආරම්භයේ ඉඳලා සීලයේ ඉඳලා සමාධිය ඇති කරගෙන විදර්ශනා කරන සිද්ධ සම්පූර්ණ ත්‍රි ශික්ෂාවම පැහැදිලි කළ විවරණය කරන තැන තමයි ওই සූත්‍රවල. සාමාන්‍ය ඵල කියලා කියන්නේ ශ්‍රමණ ඵල, සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරියත් කියන සතර මාර්ගඵල ලබන්නේ කොහොමද කියන ප්‍රතිපදාව කියන්නේ. ඒක හොඳට පෙන්නනවා මේ ප්‍රීතිය හා සැපේ මුතිමුතනක් නැහැ. එතකොට <clears throat> ප්‍රීති සුඛ ඒකම හිත නොඑක් නොඑක් අරමුණු සිහි කරන ගතිය නැහැ. ඒකග්ගත. ඔන්න ওই ධර්මතාව පහ තියෙනවා. මොකද තමයි අංග පහකින් යුක්ත ධානය අතහැරලා අංග පහකින් යුක්ත සමාධිය වඩනවා කියන්නේ. එතකොට මේ සමාධියේ තියෙන කෙනා ප්‍රථම ධානලාභී කෙනා නීවරණ ධර්ම දුරු කරන්න ඕනද දුරු කළ යුතුද කියලා හේම ප්‍රශ්නේ මුසුදුසුයි. මොකද මේක ලැබෙන්නේ මේ ටික දුර වෙලයි. එහෙම එකක් නැහැ. තදංග ධානය කියලා කියන තදංග කියන මේ අවස්ථාවට විතරක්. නමුත් නිෂ්කම්බන මට්ටම ධාන සමාපත්තියකට සමවදිනවා නම් ධානයක තියෙනවා ධර්මතා පහක්. ඒ කියන්නේ ධානයට සමවදින්න පුළුවන් ඊට පස්සේ අදිස්ථාන කරන්න පුළුවන් උත්හාන ධානය නැගිටින්න පුළුවන් ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන් මේ ධානයෙන්ම නැගිටලා කටයුතු කරන්න පුළුවන් එයාගේ ධානයේ බින්දින ධාන සංඥාව එහෙමමයි අපි උදාහරණයක් හැටියට ගන්න ඔගොල්ලෝ අහලා ඇති දෙව්දත් තෙරුණහන්සේ චතුත් අධ්‍යාන සංවැදුණා සංවැදිලා ඒර්දි ප්‍රතිහාරය එහෙම පාන මට්ටමට ගත්තා ඊට පස්සේ අජාසත් කුමාරයා හම්බ වෙලා නයි පටලෝගන ඇඟේ කුමාරයව රවට්ටලා බුදුහාමුදුරුවෝ මරන්න කියලා කියනකොට ධානය තිබුණේ නැද්ද? එතකොට ධානය. ධානය එහෙම පිළිලාද? ධානය ඇඟෙම තමයි ඔක්කොම. එහෙම ධ්‍යානය කියන එක හැම එකක්ම මේ අවස්ථාවට සමාදැදිලා ඉන්නකොට මු වෙනවා අනිත් වලට නැති වෙනවා කියන තැනකින් නැහැ. ධ්‍යානලාභී කෙනෙක් කලුරියකළු කාම ලෝකෙ උපදින්නවත් නැහැ. කෙලින්ම බ්‍රහ්ම ලෝකේ අරූපාවචර කුසල් ධ්‍යාන මට්ටමේ ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ කියන පංචම කියලා ධ්‍යාන පහක් තියෙනවා. සිත් පෙන්නනවා 15. ප්‍රථම ධ්‍යාන කුසල ක්‍රියා විපාක. ප්‍රථම ධ්‍යාන කුසල ක්‍රියා විපාක ප්‍රථම ධ්‍යානතල භූමිය පෙනෙන මොකද්ද? බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම. ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බ්‍රහ්ම පුරোহিত, බ්‍රහ්ම පාරිසජ්ජ, මහා බ්‍රහ්ම කියන්නේ ප්‍රථම ධ්‍යානයේ හීන ප්‍රනීත මධ්‍යමව. ප්‍රථම ධ්‍යානයේ හීන වඩපු කෙනා බ්‍රහ්ම පාරිසංචය. ඊට පස්සේ මධ්‍යම වඩපු කෙනා බ්‍රහ්ම පුරහිත. ප්‍රණීත වඩපු කෙනා මහා බ්‍රහ්ම. ඊටසේ ဒုတိ ය ධානය. පරිත්තහබ අපමානවබ ආවසර. පරිත්ත සුභ අපමා පරිත්තාබ අපමානබ ආවසර. ဒုတိ ය ධානයේ හීන වැඩුවාම පරිත්තාබ. මධ්‍යම වැඩුවාම අපමානබ. ප්‍රහිතවරු ආපස්සට. ඊට පස්සේ තෘතිය ධානයේ පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්නක. පරිත්ත වැඩුවාම අපමාන සුභ මධ්‍යම වැඩුවාම මේ පරි අපමාන සුභ ඊට පස්සේ ප්‍රණිත වැඩුවාම සුභ කින්නක. ඊට පස්සේ වේයප්පල අවිහිය අතපසු දස්සි සුදස්ස අකනිට්ටක ඉඳලා අරූපාවතර ඔක්කොම චතුත්ථ ධානයේ ප්‍රභේද. ඔක්කොම. එතකොට කෙනෙක් ප්‍රථම ධානයේ ඉන්නවා නම් අන්තිම අඩු කෙනෙක් කලුරිය කෙරුවොත් බ්‍රහ්ම පාරිසජ්‍ය උපදිනවා මිස කාම භූමිය උපදින්නේ නැහැ. ප්‍රථම ධාන සිත් කියන්නේ කාමවචර සිත් නෙමෙයි. කාම භූමියේ ඉහළම සමාධිය තමයි උපචාර. උපචාර සමාධිය තියනවා කියන්නේ කාම භූමියේදී දැන් අපි කියමු නොපිරුහුණු ධානයෙන් කාලක්‍රියා කරනවා කියනකොට ඔය කියන විදිහේදී සමව වෙදිලා ඉන්න වෙලාවේදීම මැරෙන්න ඕනේ නැගිටලා හිටියොත් බ්‍රහ්ම ලෝකේ යන්නේ නැහැ එහෙමද? දැන් අපි හිතාගන්නේ ධානයේ නොපිරුහුණු ධානයෙන් කාලක්‍රියා කරනවා කියනකොට ඔගොල්ලෝ දැන් හිතනවා නම් දැන් හිතාගෙන ඉඳගෙන දැන් නොපිරුණා දැන් ওই කියනකොට නැගිට්ටා කියන්නේ පිරිහිලානේ එතකොට බ්‍රහ්ම ලෝක යන්න එයා අර ඉඳගෙන මෙහෙමම ඉඳලා මරුණොත් තමයි බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් කියලා. එහෙම නැහැ. නොපිරුණු ධ්‍යාන කියන්නේ එහෙම නෙමෙයි. ඉඳගෙන හිටියත් නිදගෙන නිදාගෙන ඇවිදින්න මොන ඉරියව්වෙන් හිටියත් එයාගේ ධ්‍යාන සංඥාව විදිලා නැත්තම් නොපිරුණු ධ්‍යානෙ තමයි. දැරි වෙලා කාම භූමියේ පංච විඥාන මට්ටම උපදුනොත් එක මොහොතකට ධ්‍යාන බිඳිනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන පංච විඥාන එකක් හරි උපදින මට්ටම වුණොත් තග්ගල අර්පණා බෙදෙනවා. එතකොට <laughs> ඔය ඇති මේ කාරණා තියෙනවා ඉතින් තේරුම් කරගන්න ඕනේ. මේ <laughs> ධ්‍යාන කියලා කියන්නේ කාම ලෝකයට අයිති මට්ටමේ සිත් නෙමෙයි. ඒව රූපාවචර මට්ටමේ සිත්. නොපිහිරුණු ධානයෙන් කාලක්‍රියා කරනවා කියන්නේ ධානය ඇතුළත ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්නකොට මරණොත් විතරයි එහෙම නෙමෙයි. ධාන එකයි උත්තාන අදිත්‍යාන සමාපජ්ජන ආවජ්ජන සමාපජ්ජන උත්තාන අදිත්‍යාන පච්චවේක්කන කියලා ධර්මතා පහක් පෙන්වන්නේ. මේකට සමවදින්නත් ඕනේ සමවැදිලා ඉන්න දක්ෂත් වෙන්න ඕනේ ඒකෙන් නැගිටින්න පුළුවන් වෙන්නත් ඕනේ නැගිටලා ඉන්න පුළුවන් වෙන්නත් ඕනේ ඒක ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් වෙන්නත් ඕනේ ওই කාර්යය ටික ඔක්කොම ධ්‍යාන වශී භාවයේ තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ධ්‍යාන හොඳට සංවර්ධනය කරනකොට පිළිවෙලින් ඕනෙත් නැහැ. ඕන මොන දෙයක් නිරෝෂණික සංවර්ධින්න පුළුවන්. ඒ වගේ. මේ අවශ්‍ය කෙනෙකුට සක්කාය දිට්ඨි චිකිත්සා සීලබ්බ පරමාස තුන අයින් කර ගන්න පුළුවන් නම් ධාන වඩන්න අවශ්‍යතාවයක් නැහැ නේද? ඕනේ ධ්‍යාන වැඩෙනවා එයාගේ දර්ශනයට. ධ්‍යාන කියලා එතෙන්දී ලෞකික ධ්‍යාන වෙනම එකක් ලෝකෝත්තර ධ්‍යාන වෙනම එකක්. ඒක දැන් ලෝකෝත්තර ධ්‍යාන කියලා වෙනම කොටසක් තියෙනවා. ලෝකෝත්තර ධ්‍යාන කියලා කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඒ සම්මා දිට්ඨියට අනුව ඊතුරු අංග හතම උපදිනවා. ඒ හිතේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ ලක්ෂණය දෙනවා. විමුක්තිය ධ්‍යාන මට්ටමේ ලක්ෂණය දෙනවා. ඒකෙදි ධ්‍යාන වලට සමවදින ක්‍රමයක් වෙනස්. අපි කියමු ලෞකික ධ්‍යානයක් ලබා ගන්න හැටි සහ ආර්ය ධ්‍යානයක් ලබා ගන්න එකට පාරවල් දෙකක් තියෙනවා. ක්‍රම දෙකක්. ලෞකික ධ්‍යාන ලබාගෙන පස්සේ විදර්ශනා කරන්න බැරි නෑ පුළුවන්. විදර්ශනා නුවණ ඉදිරිපත් වෙනටත් මේකට ලෞකික ධ්‍යානමයි කියන්නේ. විදර්ශනා කියන්නේ එතකොට ආර්ය ධ්‍යානයේදී මුලින්ම ආරම්භිකම ආර්ය ධ්‍යානය කියලාමයි කියන්නේ. ලෝකෝත්තර ධ්‍යානයේදී. ඒකෙදී ගමම් මග ගැන මම කෙටියෙන් නිකන් කියන්නම්. ලෞකික ධ්‍යානයේ ලක්ෂණය තමයි අපි කියමු දැන් මෛත්‍රී භාවනාව ගන්න. තමන්ගේ ඉඳලා ඉදිරියට පිටිපස්සට නැත්නම් සතර දිශාවට සදිශාවන්ට මෙච්චිත පතුරලා ඒකම පරිකර්ම කරලා කරලා කරලා උපචාර උපදවාගෙන ධ්‍යාන වලට සම්බන්ධින්න පුළුවන්. එතකොට ධාතු වශයෙන්, කසින වශයෙන් ඔය ඕනම දෙයක් එහෙම පුළුවන්. ඔය විදිහට සමා සමත නිමිත්ත නැවත නැවත ආශේවනය කළ ධ්‍යාන මට්ටමටපත් වෙන එකට කියන ලෞකික ධ්‍යාන කියලා. ලෝකෝත්තර ධානයේදී යම් දර්ශනයක් දැනගෙන ඒ දර්ශනයම නුවණින් බලනවා. හිත වඩ වඩ මේ දර්ශනය බලනවා. මේ හිත වඩන එක උපකාරය මේ දර්ශනයට. මේ ඕකට කියනවා යෝනිසෝච මනසිකරණය කියලා. ඔහොම යෝනිසෝ මනසිකාරය කරනකොට කරනකොට මොකද වෙන්නේ? පාමොච්චන් ජායති. ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමුදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනස කායම් පස්සම්බති. ප්‍රීති නිසා කය සංසිඳෙනවා. පස්සද්ද කය සුඛම් වේදිති. කය සංසිඳීම නිසාම කය සැපසහගත වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. චිත්ත කය සැපසහගත කල හිත සමාධිය. අන්න ප්‍රථම ධ්‍යානවත්. ඔන්න සමාධිය තියෙනවා. ඔය ඒ සමාධිය ගත්තාම ලෝකෝත්තරයි. ඒකට තියෙන්නේ මේ ධර්මයේම සම්මර්ෂණය කරලා මේ යන ක්‍රමය. සම්මාදිට්ඨියම කරගන්න. එතකොට සමාහිතේ චිත්තය යථා භූතම් පජානාති. හිත සමාධි වුණාම ඉබේම ය ඇත දකින්නේ. යතහ භූතං පස්සන්තෝ නිබ්බින්දති ඇත්ත දකිනකොට කලකිරෙනවා නිබ්බින්දි විරජ්‍යති කලකිරීමෙන් නොයලෙනවා විරාග විමුක්තිය නොයලීමෙන් මිදෙනවා විමුක්තස්ම විමුක්ති මිති ඥානං උතු මිදුනහම මිදුනා කියන නුවණ එනවා මෙතන ඉඳන්ම විමුක්ති ඥාන දර්ශන දක්වා පෙර අරකෙදි වෙනම කමතහනක් සමාධියක් වඩලාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන ගිහිල්ලා තාම ලෞකිකමයි කිසිම විවයක් නැහැ පහු කාලෙදී දහම අහගෙන හෝ ඒ සමාධිය උදව් කරගෙන මේ විදර්ශනා ඥානෙට නැඹුරු කරලා ආශ්‍රය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේ ලෞකිකමයි මේ ධ්‍යානය. ඒකයි මේ ධ්‍යානෙ ස්ථාවරත් නැහැ පිරෙහෙන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සමාධි දෙක දෙකක්. ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය කියලා දෙකක්. ඒ ලෞකික ලෝකෝත්තර ධ්‍යානයක් ලබා ගන්න පුළුවන් නම් ඉපදෙන්න පුළුවන් කොමාරි අවාත්ම හතරනේ. ඒ වුණාට එයා ඉදුණෝටින් ඒ කියන විදිහට භ්‍රම ලෝකයක එතකොට ඒකට අර ආත්ම හත කොහොමද බලපාන්නේ? භ්‍රම ලෝකේ නෙමෙයි උපදින සෝවාන් කෙනා කාම ලෝකේ උපදින නමුත් එයා මෙහෙම පුළුවන් රූපී භ්‍රම ලෝකේ කෙනෙක් සෝවාන් වෙන්න පුළුවන්. එතකොට හදිසියකදීවත් මොකද එයා ඊතුරු මාර්ගත්‍ර ටික ලබන්නේ නැති චිත්ත සමාතේ සමතේ නැතිකම නිසා. සෝවාන් පුද්ගලයන්ගේ කොහොමද දෙදෙනවා කෝලංකූල ඒක බීජක සත්තක්කතුක පරම කියලා තුන්දෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් හත් වතාවක්ම භවයේ උපදින ඔක්කොම කියලා නැහැ. එහෙම සෝවාන් වෙනවා යම් පුද්ගලයෙක් ධානලාභීව එයා භවයේ හත් වතාවක් උපදින්න එයාට කියන ඒක බීජක සෝවාන් ඒක බීජක කියලා. සෝවාන් පුද්ගලයෝ ඉන්න තුන් දෙනෙක් ඒක බීජක කුලංකුල සතරකතුක පරම කියලා අන්තිම ප්‍රමාදිම කෙනා තමයි භවයේ හත්වතාව උපදින්නේ. තව කෙනෙක් ඉන්න ඒක බීජක තව එක සැරයක් විතරයි සෝවාන් නමුත් එක සැරයක් විතරයි උපදින්නේ. එයා තීක්ෂණයි දක්ෂයි. එතකොට එහෙම වුණොත් හදිසි සෝවාන් කෙනෙක් සෝවාන් වෙලා නමුත් ඉතුරු ටික කරගන්න බෑ. නමුත් බ්‍රහ්ම ලෝකේ නම් ගියේ එයා එක ජීවිතයකින් ඉවර වෙනවා. ඊට පස්සේ කුලංකුල කියනවා කීප විතක් විතරක් දෙපාරක් තුන් පාරක් විතරක් ඇවිල්ලා සසර කෙලවර කරනවා. ඊට පස්සේ සෝවාන් පුද්ගලයා තුළ ඒ වගේ ප්‍රභේද තියෙනවා. එහෙම වුණත් එහෙම වෙනවා. සෝවාන් අනුපාරක් විතර දෙන්නේ නේද? ඔව්. ඩිටර්මයින් වෙන්නේ කොහොමද? මට ඒ කොහොමද සෝවාන් වෙලා තුන් දෙනෙක් තුන් විදියට වෙන්නේ ඒගොල්ලන්ගේ කර්මෙන් සාද ඒක ධර්ම නියාමයක්. ලෝකේ තියෙනවා නියාම ධර්මතා ටිකක්. සම්මත්ත නියත, මිච්ඡත්ත නියත, අනියත කියලා. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. කුසල කුසලංග විපාක නැහැ, මවට උපකාර කළාට විපාක නැහැ, පියාට උපකාර කළාට විපාක නැහැ කියලා දෘෂ්ටි තියන අයට කියනවා නියතයි කියලා. කොහෙද සතර අපායට? කෙලින්ම නියතියක් කෙලින්ම පනවන මේ දෘෂ්ටිය අත නොහැරුණොත් එයා කිසිම තැනක් නැහැ මෙතනම නියතයි ඒක. ඒකට කියනවා මිච්ඡත් නියත. ඊට පස්සේ සෝවාන් වෙච්ච කෙනා නියතෝ සම්බෝධි පරායන. මෙයා නිවන් දකින්න සසරේ මිදෙනවා කියන එක නියතයි. එත එතන ඉඳලා ඔක්කොම ටික නියතියක්. නියතයි. ඔන්න ඔය දෙගොල්ලෝ ඇරෙන්න අනිත් ඔක්කොම අනියතයි. අපි ඔක්කොම අනියතයි. ඒ කියන්නේ අනිවාර්යෙන් අපාය යනවා කියලත් නෑ අනිවාර්යෙන් දිව්‍ය ලෝක යනවා කියලත් නෑ. හොඳ කර්ම කළොත් සුගතිය යන්න පුළුවන් නරක කර්ම කළොත් දුගතියට යන්න පුළුවන්. ඒ නිසා නියතියක් නෑ අනියතයක ඉන්නේ Tamanට වෙනස් කරගත්ත හැක කොහටද යන්නේ කියන එක. අර දෙන්නට වෙනස් කරගන්න බෑ. මෙයා දුගතියකට යන්නේ නිවනට නියතමයි. ඒක ලෝකේ තියෙන ධම්ම නියම කියලා කාරණාව. නියතියක් ඊට පස්සේ මේක දුකට යන්න යන්නේ. ඒවාද කියන්නේ අවබෝධ කරගත්ත විට නිමිති වල හිතන අපේ තියෙන බැවින් මාර්ගඵල නොලැබූ කෙනෙකුට අනිත්‍ය සමාධිය ලැබිය හැකියි. පුළුවන්. මාර්ගඵල ප්‍රශ්නයක් නෑ අනිමිත් සමාධිය කියන එකට මං කියේ හැම වෙලෙම මාර්ගඵල වල ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. දැන් මේ ශාසනයෙන් බහැර කෙනෙකුට උනොත් කිසියම් නිමිත්තක් ඇති නොවන විදිහට නිමිති රහිත තැනකට කිසිම දෙයක් නොහිතන තැනක් හුරු කළා හුරු කළා හුරු කළා හුරු කළා කිසිම නිමිත්තක් නැති තැනකට එන්න පුළුවන්. කිසිම නිමිත්තක් හිතේ සිහි කරගන්නේ නැතුව නිමිති නැතිකම හුරු කරනවා. කිසිම නිමිත්තක් නැතුව ඉඳ හුරු කරනවා. නැතිකම කියන්නේ සාමාන්‍ය සංඥාවක් සංඥා. ඔය දැන් අපි කියමු රූප, සද්ද, ඕවා වගේ දේවල් එනකොට ඒවා අනිත්‍ය බලනවා. ඕවා එකක්වත් ඇසුරු කරන්න දෙන්නේ නැහැ. ඔහොම කළා කළා කළා කළා කිසිම අරමුණක් හිතට අහු නොවෙන තැනක් හුරු කරනවා. නිමිති කියන රළුවට අපි දන්න විදිහේ නිමිති කිසි දෙයක් කිටින් නැති වෙන්නේ. ඒක ලෞකිකයි. මොකද නිමිත්ත නිමිත්ත කියලා ඒකට තේරෙන්නේ නැහැ එතන. ඊට පස්සේ අනිමිත්තකම තියෙනවා මේ ආකාසඤ්ඤායතන අනිමිත් චේතු විමුක්ති විඥානං චයතන අනිමිත්ත චේතෝ විමුක්ති නේව සංඥා නාසඤ්ඤායතන අනිමිත්ත චේතෝ විමුක්ති ආකින්ච ආකාසඤ්ඤායතන විඥානං චේතන ආකින්චායතන නේව සංඥා නාසඤ්ඤායතන චේතෝ විමුක්ති කියලා තියෙනවා ඊට පස්සේ සත්‍යයක් පුද්ගලයක් නැහැ කියලා බලලා සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය වූ ශුන්‍යත සමාපatti පුදවා ගන්න පුළුවන් එතකොට මේ ශාසනයෙන් බහැර අනිමිත්ත ශුන්්‍යත කියන සමාපatti තියෙනවා. මේ ඒවට යන ගමන් මාර්ගය අනුවයි ලෞකිකද ලෝකෝත්තරද වෙන්නේ. කිසිම නිමිත්තක් හුරු නොකර ඇති කරගන්න අනිමිත්ත බව ලෞකිකයි. කිසිම අරමුණක් ඇසුරු නොකර අරමුණු වල ශුන්්‍යතාවයට එළඹිලා ශුන්්‍යතාව හෝ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්්‍යතාවය ගැන සිහි කළා ලැබෙන සමාපත්තිය ශුන්්‍යතයි එකත් ලෞකිකයි. ඔක හොඳට බලන්න පුළුවන් විස්තරය මජ්ක්‍ධිම නිකායේ මේ මහා වේදල්ල සූත්‍රය. මහා වේදල්ල සූත්‍රයේ ඔය නිමිති ගැන කියලා තියෙනවා ලෞකික වෙන හැටි ලෝකෝත්තර වෙන හැටි නිමිති. එතකොට පෙන්නනවා රාගය නිමිත්තක්, ද්වේෂය නිමිත්තක්, මෝහය නිමිත්තක් මේ ශාසනය තමයි රාගය නැති බවෙන් අනිමිත්තයි, ද්වේෂය නැති බවෙන් අනිමිත්තයි, මෝහය නැති බවෙන් අනිමිත්තයි. එතකොට රාගය අසුඤ්ඤ ධර්මයක්, ද්වේෂය අසුඤ්ඤ ධර්මයක්, මෝහය අසුඤ්ඤ ධර්මයක්. රාගය නැතිකමෙන් ශුඤ්ඤයි, ද්වේෂය නැතිකමෙන් ශුඤ්ඤයි, මෝහය නැතිකමෙන් ශුඤ්ඤයි. ඇයි තථාගතයන් වහන්සේ ශාසනය උතුණින් පනවන්නේ? බාහිර නිමිති වලින් ඇති නැති භවයෙන් පණවන්න බෑ කියනවා. අපි හුරු වෙලා තියෙන්නේ බාහිර ද්‍රව්‍ය කාරණා ඇති නැති භවෙන් අනිමිත්ත භව හෝ ශුන්්‍යත භවක් පණවන්නේ. නමුත් ඒව ඇති කරපු හේතුව මෙහි හැදිලා නැත්තම් මේ මොන හිස් භවකට මොන අනිමිත්ත භවකට ඇවිල්ලා හිටියත් ලෝකේ අසුඤ්ඤ භව හෝ නිමිති ඇති කරපු හේතුව නැති වෙලා නැත්තම් ආපහු හේතු හැදෙනවා කියන එක කියනවා ඒ නිසයි කිසිම වෙලාවක හම්බෙච්ච බහුතිකයෙන් ශුන්්‍යතාවයේ හෝ අනිමිත්ත බව පනවන්නේ නැතුව ඒව ඇති කරන හේතුව පැත්තෙන් තථාගතයන් වහන්සේ පනවන්නේ මේ ටික වුණොත් මේව වෙනවමයි මේව ලෝකේ නැති වුණාට ශුන්්‍යතාවයේ පනවන්න බෑ කියන එක පෙන්වනවා ඒකෙන් ලෝකයේ ඇති කරපු හේතුව නැති වෙලා නැත්නම් ආය ලෝකේ ඇති වෙන නිසා ශුන්‍ය නැහැ කියනවා. ලෝකේ ඇති වෙන හේතුව නැති වෙනවා නම් ඒ කෙලෙස් නැති වෙනවා නම් ලෝකය කියන එක ඉබේම නැති වෙන වෙන නිසා හැම වෙලෙම පණවන්නේ ශුන්්‍යතාවය හෝ අනිමිත්ත බව හේතුයි. මොනෝගේ කාරණා හොඳට ඉගෙන ගන්න ඕනේ. අපි චුට්ටක් අරමුණක් දෙකක් ප්‍රකට නැතිනකොට හිතන්නේ හිස් බව කියලානේ. දැන් හරි කියලානේ අනිමිත්ත බව කියලා. නමුත් මෙච්චර දේශනා කර තථාගතයන් වහන්සේ එහෙම දේශනා කරන්නේ ඒකයි. රාගය නිමිත්ත, ද්වේෂය නිමිත්ත, මෝහය නිමිත්ත. රාගය නැති බව අනිමිත්ත, ද්වේෂය නැති බව අනිමිත්ත, මෝහය නැති බව අනිමිත්ත. එහෙම එහෙම පෙන්වන්නේ. මේ ලොකු කාරණා නිසා. ඒ කියන්නේ දැන් අසඤ්ඤ සත්‍යයක් ගන්න. නිමිති ගන්නවා තියා හිතක්වත් නැහැ. නිමිති ගන්න. හිත ආයෙනවා. නේද? ධර්මයෙන් එන්න පුළුවන්. ඔව් එතකොට මේ හේතු ටික නැතිවීම නිසායි එන්නේ. එහෙම එන්න බැරි නැත්නම් පුළුවන්. එහෙම තමයි මම කියන උදේවැය දැකලා ඒ වගේ විදර්ශනා ඥාන හරහා මාර්ග ලෝකෝත්තර මාර්ග දර්ශනය හරහා මේ Tamanට නිමිති ඇති වෙන්න තියෙන හේතුවම නැතිවීමෙන් අනිමිත්ත වුණා. දැන් මෙහි බලාගෙන යා නිමිති නැති කරුවා නෙමෙයි. එයා දන්නවා මේ හේතු ටික නිසා නම් ලෝකේ ඇති උනේ මේ හේතු ටික නැති වෙනව නැති වෙනව නේද කියලා මෙහි බලාගෙනනොට මේ අහුනේ නැහැ. දැන් අපි මෙහෙ බලාගෙන ඉඳලා නෑ නෑ කියනකොට තාම ඉන්නේ නෑ කියන එකනේ. තේරෙනවද මේ කියන්නේ? එයා මේ නෑ කියනවත් මෙහෙ බලන්නේ. එහෙ නෑනේ. එයා උදේවයි බලනවා කියනකොට ලෝකේ ඇති වෙන්නේ මෙහෙම නේද? මෙන්න මෙහෙම කරනකොට ලෝකේ නැති වෙනවා නේද කියලා බලලා බලනකොට මොකද වෙන්නේ? මේ පැත්ත බලන්න හදන එකම මෙහෙ අතහැරලා නේද? මෙහෙ අතහැර දැන් ගන්නා නිමිත්තයි. මෙහෙ නිමිති නැතුව ඉන්නේ. බලන්න හොඳට වෙනස. ලෝකේ ඉන්න කෙනාගේ අනිමිත්ත වෙන්නේ කොහොමද? මෙහෙ. මෙහෙ. අනිත් කෙනා අනිමිත්ත වෙන්නේ? මේ වෙන ධර්මයක් නිසා අනිමිත්ත වෙලා. ඔව් දැන් අපිට නිමිති ගන්න කියලා ඒ පැත්තට අපි හිතලා හැරලා නෙමෙයි දැන් අපි මේ නුවණින් ඉන්නේ. ලෝකයේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ ලෝකයේ ඇති වෙලා නැති වෙන හැටි බලනකොට බාහිර නිමිති නොගන්නා බව වෙලා තියෙන ඉබේ. තේරෙනවද කියන්නේ? දැන් අපි ලෝකයේ අනිමිත්ත බව බලන්නේ බලන්න වෙන්නේ මෙහෙ නෑ කියන එකන්නේ. තේරෙනවද? නමුත් මේ බාහිර යමක් පේනවා කියන දේ වෙන්නේ මෙහෙම නේද? බාහිර පේනවා කියන එක නැති වෙන්නේ මෙහෙම නේද කියලා බැලුවා. බලන්න හදන කමටම බාහිරින් අපිව අතහැරිලා. අන්න නියම අනිමිත්ත බව ගොඩ නැගිලා. අන්න ඒ වගේ අනිමිත්ත භවකට කියනවා මොකද්ද? ලෝකෝත්තර. ලෝකෝත්තර අනිමිත්ත. නමුත් අර මේ විදිහට හිත තියලා බැලීම නිසා කවදාවත් එක වෙන්නේ නැහැ. අනිමිත්ත සමාධි දෙකක් තියෙනවා. ඔකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය සමාධියනේ අනිමිත්ත චේතෝ විමුක්ති කියලා. අනිමිත්ත චේතෝ විමුක්ති කියන තැන තමයි හඳුනන. සමාධියම තමයි අනිමිත්ත චේතෝ විමුක්ති. ඒ බාහිර බලාගෙන හිටියෝ. නිමිත්තක් වෙන අපි මෙහෙම අහුවෙලා නැහැ මේ නුවණ තියෙන්නේ. නුවණ තියෙන තර කෙලෙසේ දෙන්නේ. හැම වෙලාවෙම මේ හැම එකකින්ම කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට සිහිය ඇතුව ඉන්න. අර මං කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ටිකේ අපි එල්ලා හිටියොත් දහමක් බලන්න හරි කියලා. මෙහි අතහැරන දවසට මෙතනමයි ඉන්නේ. අපි දැම්මම මේ මෙහෙ ඉන්නවා කියලා කියන්නේ මේ හුරුව තියෙන්නේ. අපිට පුළුවන් නම් එහෙ නිසා මෙහෙට එන්න. මෙහෙ ඉන්නවා කියන තැන නැතුව ඉබේමයි අපිව අතහැරෙන්නේ. ශුන්්‍යතාවයත් එහෙමමයි. අර විදිහටම උදේ වැය බලලා මෙහෙ අහුවේ නොවෙනකමමයි ශුන්්‍යතාවය. එච්චරයි වෙනස තියෙන්නේ. මාර්ගඵල සෝවාන් සකෝදාගාමී අනාගාමී අරහත් වල වෙනස බලන්න. ඒකෝ දේවල් නහන්නේ. දැන් කොහොමද මම වෙනස කියන්නේ? සෝවාන් සකදාගාමී අනාගාමී අරිය. උපයෝගකට මම එහෙම කියමුකෝ. දැන් සම්මා දිට්ඨි දකින්න ඇත්ත ඇත්තේ වෙනසක් නැහැ. නමුත් ඒ දර්ශනය එන්නෙන් ප්‍රකට වෙන එළඹ සිටින කාරණාව මතයි වෙනස කියන්න වෙන්නේ. අපි ඔකට මෙහෙම කියමු. දෝටම කරුවලම වෙලාවක අන්ධකාරය වෙලාවට අන්ධකාරය තියෙන වෙලාවට ආලෝකය කියලා කියනවානේ. ඇත්තටම කරවලයි. ඒකට කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි වොට් 10ක විතර බල්බ් එකක් පත්තු කරනවා. දැන් අන්ධකාරය කියනවාද? දැන් මොකද්ද කියන්නේ? ඈ? එළියයි. ඒකට අඳුර කියනවාද? එළියනේ. ඊට පස්සේ වොට් 20ක විතර බල් දෙකක් දානවා. දැන් අරිට වඩා එළියයි නේ. ඊට වඩා එළියයි කියන්නේ වොට් 10 කාලෙදිත් අඳුරක් තිබිලා තියෙනවා. නමුත් අඳුරක් තිබට ඒකට අඳුර කිව්වේ නෑ. ඒකට කිව්වේ එළිය කියලා. වැඩි ආලෝකයකට සාපේක්ෂව තේ වෙනවා වැඩි ආලෝකයක් ආව දවසටයි පේන්නේ මෙතන අඳුරක් තිබිලා කියලා. නමුත් එතකන් ඒකට අඳුර කිව්වේ හොඳටම කරුවලට විතරමයි අඳුර කිව්වේ. පැහැදිලිද? පොත් 10 එළියටව කවදාවත් අපි අඳුර කිව්වද? නෑ ඒක එළියක්මයි එළිය. වොට් 20ක් දැම්මොත් අරිට වඩා එළියද නැද්ද? එළිය. එළිය කියන එකෙන් කියනවා මොකද්ද? ඉස්සෙල්ලා අඳුරක් තිබුණා තිබුණා හැබැයි ඒක අඳුරක් කියන එක තේරුනේ වෙන එළියක් ආවට පස්සේ මිසක. ඒකට අඳුරක් කිව්වේ නෑ. ඊට පස්සේ තව වොට් 50ක බල්බ් එකක්. දැන් ඊට වඩා එළියද නැද්ද? එළිය. ඒතකොට වෝට් 20ක් කියපු එකෙන් අඳුරක් තිබිලා තියෙනවා. හැබැයි ඒකට අඳුර කියනවද? නෑ ඒකටත් කියනවා මොකද? ඒකටත් එළිය තමයි. මේ ආලෝකයට වඩා මේක සාපේක්ෂව මේකේ අඳුරක් තිබුණා කියලා ගණිතයට යනවා. නමුත් අඳුර කියන්නේ ඒකට. ඊට පස්සේ දානවා වෝට් 100ක බල්බ් එකක්. දැන් ඊට වඩා ආලෝකයද? ආලෝක. වෝට් 50යි කියපු වෙලාවෙත් අඳුරක් තිබිලා තියෙනවා නේ. නමුත් ඒකට අඳුරක් කියනවද? නමුත් ඒකට අඳුර කියන කරුණ කියන්නේ මොකේද? මේ වගේ ආලෝකයකට සාපේක්ෂව කියනවා මොකද්ද? මේ වගේ ආලෝකයකට සාපේක්ෂව මෙතන යම් අඳුරක් තිබුණා කියන කරුණට යනවා. ඒ වගේ සෝවාන් වුණාම කියන්නේ අවිද්‍යාව කියලා. අඳුරුයි කියලා. සම්මා දිට්ඨිය ඇත්ත දකිනවා. ආලෝකයක්මයි තියෙන්නේ. සකදාගාමි කියන්නේ මේ දර්ශනයම හොඳට පැහැදිලි. හොඳට පේනවා. ඒ වෙනකොට මෙතන යම් නොදන්නා කමක් අපහැදිලි කමක් තිබුණයි කියන කේ මට්ටමට තේරෙනවා. නමුත් මේකටත් සම්මාදිට්ඨියමයි කියන්න වෙන්නේ මේකට සම්මාදිට්ඨියමයි කියන්න වෙන්නේ. තේරෙනවා කියපු උපමා. අතෙන්ද සාපේක්ෂව විතරයි තේරෙන්නේ මෙතන යම් අඳුරක් තිබිලා තියෙනවා කියන එක. නමුත් මේ මට්ටම කරවල මෙතෙන්ට කිසිම වෙලාවක කරවලක් නම් කියන්නේ මුත් 10ටත් කියනද අඳුරයි කියලා. කියන්නේ එළියක්මයි. සෝවාන් මට්ටමට කියන්නේ මොකද්ද? සමාධිටි. සමාධිටිමයි. හැබැයි ඉතින් සකදාගාමි කියනකොට සමාධිටි. නමුත් මේකේ තියෙන වෙනසක් වෙනසක් ඒ ඉස්සෙල්ලා වෙනසට සාපේක්ෂව මේකේ අඩුවක් වෙනවා මිසක නිකන් එහෙම කියන්නේ අඳුරක් කියලා. දැන් මේකට ඒත් අඳුරක් කියන්නේ නැහැ. ඊට පස්සේ වොට් 50ක එකක් දැම්ම වගේ අනාගාමී වෙනකොට ඊටත් වඩා පැහැදිලි රහත් වෙනකොට ඊටත් වඩා දර්ශනය පැහැදිලි එළඹෙදිම ඒ ඒ ධර්මතාවලට සාපේක්ෂව මේ කියම් මඳුරක් තිබුණා කියලා තේරෙනවා. නමුත් පටන් ගන්න තැන ඉඳලම කියන සම්මාදිට්ඨිය. කෙලස් නෙමෙයි. දර්ශනීය පැහැදිලි එළඹ සිටන මට්ටම. ඒ කියන්නේ මෙහි අඳුර අඩු වෙන මට්ටම් කියලා අපිට කිව්ව හැකි තව පැත්තකින්. තව පැත්තකින් ඕකම එළිය වැඩි වෙන මට්ටම් කියලා කියන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තමයි සෝවාන් සකදාගාමි කියන එක තමයි ඉතින් නිකමට කියන්න පුළුවන් වෙන්නේ. ඒ එතෙන්දි සෝවාන් කියන්නේ සම්මා දිට්ඨි සකදාගාමි කෙනාට සාපේක්ෂව මෙතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා එහෙම ගන්න එපා. එහෙම නැහැ. එහෙම නොකිය යුතුයි. අඳුරට සාපේක්ෂව මේවා ඔක්කොම ආලෝකයි. කියන්න වෙන්නේ. අවිද්‍යාවට සාපේක්ෂව මේ ඔක්කොටම සම්මාදිට්ඨිය කියන්න වෙනවා මිසක ඒ ඒ අය අතරේ ප්‍රඥාවේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. නමුත් ලෝකයට සාපේක්ෂව මේ ඔක්කොටම කියන්න වෙන්නේ මොකද? තනි වචකේ සම්මාදිට්ඨිය. මේ ඔක්කොටම කියන්න වෙන්නේ අඳුරට සාපේක්ෂව ආලෝකයි. මොන වගේ ප්‍රවේශයක් තමයි කියන්නේ. ඒ ධර්මදේශනයේදී වැලි ගොඩක් පිළිබඳ උදාහරණයක් ගැන ඉදිරිපත් කළ විදර්ශනා පිළිබඳ පැහැදිලි නිරෝධය හා සමානද මේදී වැඩි ගොඩක් දර්ශනය නොවන බව වටහා ගැනීමෙන් එම සංඥාව නිරෝධ එකක් සිදු නොවේ. මට තේරුණා. ඊයේ වැඩි ගොඩ ගැන කරපු උපමාවෙන් කිව්වේ සංඥා නිරෝධයක් ගැනද පැහැදිලිවීම සංඥා නිරෝධය හා සමානද? ඔව්. තව ඊගාටද? මෙහිදී වැඩි කොටක් දර්ශනය නොවන බව වටහා ගැනීමෙන් එම සංඥාව නිරෝධයක් සිදු නොවේද? මෙතෙන්දී සංඥා නිරෝධයක් වෙනවා නම් සංඥා නිරෝධය විතරක් ඉතුරු ස්කන්ධ ටික තියෙන සංඥා විතරක් නිරුද්ධ වෙන්නේ සංඥාව නිරුද්ධ වෙනවා නම් ඉතුරු ස්කන්ධ පහම එකට තියෙන්නේ රූප උපාදාන ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධේ සංඥා උපාදාන ස්කන්ධේ නිරුද්ධ වෙනවා සංකාර රූප උපාදාන ස්කන්ධේ වේදනා උපාදාන ස්කන්ධේ සංකාර උපාදාන ස්කන්ධේ විඥාන උපාදාන ස්කන්ධේ විතරක් ඉතුරු වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ එතකොට නිරුද්ධ වෙනවා නම් පංච උපාදානස්කන්ධයම නිරුද්ධ වෙනවා තියෙනවා නම් පංච උපාදානස්කන්ධයම තියෙනවා මෙතනදී වැලි ගොඩ හැටියට බලනකොට පංච උපාදානස්කන්ධ මට්ටම තියෙන්නේ වැලි ගොඩ කියන කාරණාව හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක ඉන්න නම් අපිට වෙනවා වැලි ගොඩ පෙනෙද්දි ඒකට උඩෙන් පවතින ඇත්තක් දකින්න වෙනවා වැලි ගොඩ කියන එක පාදක කරගෙන වැද්දි ගොඩ කියන එකේ පිහිටලා ඉඳලා නිරෝධයක් දකින්න බෑ. වැලි ගොඩ කියන එකේ අනිත්‍ය දකින්න නම් ඒකට ඔබේ යමක් දකින්න වෙනවා. තේරෙනවද කියන්නේ? දැන් අපි දැක්කේ වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩ පේනවා කියලා බලනකොට වැලි ගොඩ කියලා පේන එක රූපයක් කරගෙන විදින ගති ටික ඔක්කොම නැහැ එතකොට ඒක රූපෙකුත් ඒ රූපේ වැලි ගොඩ වූ රූපේ විඳින බව වැලි ගොඩ වූ රූපේ හඳුනන බව වැලි ගොඩ රූපේ ගැන කල්පනා කරන බව වැලි ගොඩ දැනගන්නවා බව කියන ස්කන්ධ පංචකෙම නැහැ. එයා යථාර්ථ මට්ටමක් එළඹ සිටිනවා වැලි කැට ටික නිසා මෙහෙම පේනවා කියලා ඒකට කියනවා ස්කන්ධ මට්ටම කියලා. පංච උපාදාන ස්කන්ධ කියන මට්ටම අතහැරලා මේ මට්ටමට කියන ස්කන්ධ. දකින්න පුළුවන් මේ හිතලා අපි උපකල්පනය කරන මට්ටම නෙමෙයි ඈ. දකින්න තැන. එහෙම වුණොත් පංච උපාදාන ස්කන්ධ නිරෝධයක් වෙනවා ඒක. සංඥා විතරක් නෙමෙයි පංච උපාදාන ස්කන්ධයම නිරෝධයට යනවා. එතකොට පරිහරණය කරන මතුවෙන මට්ටමට කියන ස්කන්ධ පරිහරණය. කියනවා. අහංකාර කියලා කියන්නේ මගේ කියනවා. මම මම අපි සිංහලෙන් ගත්තම අහං කියලා කියන්නේ මම කියන එක. මමංකාර කියන්නේ මගේ කියන එක. මම මගේ කියලා ගන්න එකට තමයි අහංකාර මමෙන්කාර කියන්නේ. ඒක සක්කාය දිට්ඨිය නෙමෙයි මානානුසයටයි අයිති. අහංකාර මමංකාර මානානුසය නොහන්ති. කතම්පන බන්තේ ඥානතෝ කතම් පස්සතෝ අහංකාර මමංකාර මානානුසය නොහන්ති. ස්වාමිනි කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ සෘතවත් ආර්ය ශ්‍රාවකයාට මම මගේ කියන මානානුසය නොවේද කියලා යහන්නේ. නේද? එහෙම නේද? සක්කාය දිට්ඨිය නෙමෙයි මානාංශය. ඈ? ඔව්. අත්වාදේ කියලා කියන්නේ සක්කාය දිට්ඨියට. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං සමනුපස්සති කියලා දකින්නේ විෂයාකාර සක්කාය දිට්ඨිය. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මම මගේ කියලා දකින්න එක ගත්තාම සෝවාන් වෙච්ච කෙනාට තියෙනවා. සකදාගාම වෙච්ච කෙනාට තියෙනවා. මම මගේ කියලා පේනවා. ඒකට කියන්නේ මානෙ. අස්මි මානෙ. එයාට රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය අසුර කරන ආත්මයක් ඉන්නවා කියන දෘෂ්ටි දෙක නැහැ. සෝවාන් වෙච්ච කෙනා. නමුත් මේවා මගේ මේ මම කියලා දකින දැකීම තාම දුර වෙලා නැහැ එයාට. ඒතර මේක මම අහංකාර මමංකාර කියන්නේ මාන අනුසය. මානෙ. සෝවාන් වෙච්ච කෙනාට තියෙනවා. සෝවාන් වෙච්ච කෙනාට තියෙනවා. මේ සක්කාය දිට්ඨිය නෑ හැබැයි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූපය ආත්ම වශයෙන් දකිනවා, රූපය නිසා ආත්මයක් දකිනවා, ආත්මය නිසා රූපය දකිනවා කියලා. විෂයාකාර සක්කාය දිට්ඨිය ඒක නෑ. අහංකාර මමංකාර දෙකම තියෙනවා. මම මගේ කියන කාරණාවයි අහංකාර මමංකාර කියන්නේ. සංඥාන ගැන කියද්දී කිව්වේ අර ප්‍රීතියෙන් සැපයෙන් මතු මැටි ගොඩක් වගේ වෙනවා කියලා. එන්නේ දේශීය සැපේ මේ මේ කය කියලා පාස් කරන්නේ ඒකට මොන මොන කයක් ගැනද එතෙන්දී ජීවිතේ පවතින කය අපිට නොදේ නොතේරෙන කය නොපෙනෙන නෑ අපිට ඇහැට නොපෙනවාට ජීවිතයේ සැපදු බඩගින්න පිපාසෙ බඩේකක්කුම් ඔළුවකක්කුම් දකිනවා දැනෙන්නේ එමත් ඇහැට පේ නොපෙනුනාට බඩගින්න පිපාසෙ ඔළුවකක්කුම් බඩේකක්කුම් දැනෙනවනේ ඒකයි <laughs> ඒ තමයි ජීවිත ආසාව නන්දි රාගය. අනාගාමී වෙනකන් තියෙන. අනාගාමී ඒ ඵලයටපත් වුණාම අනාගාම ඵලයටපත් වුණත් හරියත් මාර්ගයෙන් තමයි ඒ ටික අතහැරෙන්නේ. අකුණු ගහනකොට බය නොවෙන්නේ තුන් දෙනයි කියනවා. රහතන් වහන්සේයි ආජානීය ආශ්‍රය සිංහය. අර දෙන කෙලෙස් නැති වෙලා නිසා නෙවෙයි පෞරුෂත්වය නිසා කියනවා. මෙයා කෙලෙස් නැති වෙලා නිසා. අකුණු ගහනකොට ඒ කියන්නේ වෙනක අපි හිතන විදිහට ක්ෂණික මොන වේගකින් අකුණක් ගැහුවා. ආජානීය අස්සයයි සිංහයි රහතන් වහන්සේ විතරයි කරලා හිල්ලෙන්නවත් නැති. ඇයි පිළිලඟවත් වදින්නේ නැත්තේ? ඒ අර දෙන්නගේ පෞරුෂත්වය පෙන්වන්නේ ලෝකෙ ඉච්චරට. කේසර සිංහය ආජානීය අස්සයයි මෙයා පෙන්වනවා නික්ලේශිකම්. සම්පූර්ණ මම කියන හැඟීමම නැහැ. මම මගේ කියලා අනිත්‍ය දුක්ඛ ආත්මයි කියලා දැන් අනාත්ම කියන එක මම මගේ කියලා ගන්න තරම් දෙයක් ඉතර නැහැ කියන එක මගේ දෙයක් මට කියන එතකොට අනාත්මයි කියන්නේ තමාගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් අපි නිකමද කියමු. අපි මේ කය මගේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ නෙමෙයි. ඇයි මගේ නෙමෙයි කියන්නේ? කනබුන ආහාර නිසායි හැදෙන්නේ. ආහාර නැති වෙන නැතිනේ. ඉතින් කනබුන ආහාරය නිසාම නම් හැදෙන්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා නම් ඒක කොහොමද මගේ කියන්නේ? ඉතින් මේක මගේ නම් කන්න බොන්න නොදි තියාගත්ත හැටි. ඉතින් මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බලන්න මේක හේතු ප්‍රත්‍ය නෙමෙයි කනබුන ආහාරය තියෙනකොටම හැදෙනවා නම් ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා නම් හරියට මේ anu දරුවෙක් හදලා ඒ දරුවා අපි අහකින් නම් මගේ කියනවා වගේ සිද්ධියක් නුටික් ගන්න වෙනවනේ නේද? වෙන්නේ නැද්ද? දැන් කවුරු හරි දෙමව්පිය දරුවෙක් හදලා අපි පැත්තකින් නම් මේ දරුවා මගේ කියනවනේ. ඒ වගේ සිද්ධියක් කන බුන ආහාර නිසා හදන රූපේ අපි මේක මගේ කියන ඒ හින්දා තමයි මේ ගුටි කන්නේ අපි. එතකොට ආහාරය නැතිව නැති වෙනවා. අනාත්මයි කියලා කියන්නේ බලන්න මේක තමන්ගේද කියලා. තමන්ගේ නම් තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙනවා. මේක තමන්ගේ නෙමෙයි මේ හේතුන්ගෙන් හටගන්නේ. හේතු නැතිව නැති වෙනවා. එතකොට ඒකේ අයිති තියෙන්නේ ආහාරද තමන්ටද කියලා අහනවා. තනාත්මයි කියන එක හරියට ඉන්නේ ගන්නකොට ඒ රහතන් වහන්සේ ඉබේ මේ හේතුඵල ධර්මම තමයි මේ රූපයේ තීරණය වෙලා තියෙන්නේ මේ විදිහට. මේක කබලින්ක ආහාරයම තමයි. එයා දන්නවා මේ කබලින්ක ආහාරයට මම කිව්වා කියලා. මේ ආහාරය ගත්තේ. හොඳට පැහැදිලි මේක මම නෙමෙයි. මේක කඩාගෙන අර මං ඉතල කිව්වා ඔය කොටියක් කෑවොත් අපි මේකට මම කිව්වට කොටියට සාපේක්ෂව කබලින්ක ආහාරය. එතකොට අපි එක එක්කිනා ලෝකේ තියෙන ආහාර කොටස් තමයි අල්ලගෙන ඉන්නේ. දැන් ඌරෙක් හරකෙක් වගේ ගත්තාම මේ මේ සතුට මේ ආහාර. එයාට එතෙන්ට ඒක එයා වෙනවා. මේ ශරීරේ කුටියෙකුට වල්හෙකුට සිංහෙකුට සාපේක්ෂව ආහාරය. මේක අපිට මගේ වෙනවා. ඒ සතා තව කෙනෙකුට ආහාරය. <laughs> එතකොට එයාට එයා වෙලා. ওই වගේ මේ කබිලින්ක ආහාරය අල්ලගෙන තමයි ඉන්නේ අපි. අන්තිමට ගත්තාම ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආහාරයට තියෙන තණ්හාව ඇතිතාක් සසර උපදින්න වෙනවා කියලා. ආහාරයට තියෙන තණ්හාව කිනුට අපි හිතන්නේ මේ කන බොන බත්පාන් වලට කියලා. ඒකත් එකක් කන බොන බත්පාන් වලට විතරක් නෙමෙයි කනබුන බත්පාන් ආහාර නිසා මේ හැදෙන ඒකයි ඉතින් අපිට ආහාරයේ පිරිසිදු දන්නේ නැහැ කියලා කියන්නේ. කනබුන බත්පාන් වලට සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි අනාත්මයි බත්පාන් කවුද කියනවා. ඒකම කාලා හැදෙන මේ පැත්ත මගේ කියනවා පුද්ගලයක් කියලා දකිනවා. ඉතින් අපිට කියනවා මොකද්ද? ආහාරයේ පිරිසිදු දන්නේ ආහාරය දන්නේ ආහාරය ගැන අඥානයි අපිට. ආහාරයෙන් එක පැත්තක් මගේ කියනවා එක පැත්තකට මොකද කියන්නේ? මම නෙමෙයි මගේ නෙමෙයි අනාත්මයි කියනවා. අනාත්මයි නම් එයාට තේරෙන්න ඕනේ ඒ ආහාරය මේ ආහාරය වෙනසක් නෑ. දැන් බලන්නකො නිකන් කල්පනා කළා මේ බත් පිඟන් ගන්න මොකටද මේකට දාන්නේ කියලා. දැන් මේ කය මගේ නම් එක සතියක් දෙකක් ඉන්නකෝ පුළුවන් නම් කන්න බොන්න නොදී. ඊගාවට තව එකක් කියනවා. අනාත්ම හේතුවක් නිසා ආත්ම කැලි හැදෙනවද කියලා අහනවා. දැන් කන බොන ආහාරය අනාත්මයි නං. පුද්ගලයෙක් නෙමෙයි නං. පුද්ගලයෙක් නොවන හේතු නිසා පුද්ගල කැලි හැදෙනවද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. දැන් මේ මගේ අත මගේ කන කියලානේ අපි හිතන්නේ. කොහොමද එහෙම වෙන්නේ කියලා අහනවා. චචක කියලා සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ ඕක හොඳට බලන්න. ඔයගලන්ට හිතේ ඊ මහණෙනි ඇහැ ආත්මයි කියලා. මානේ එහෙම හිතන්න එපා ඇහැ අනාත්මයි. ඇයි? මානේ ඇහැ හැදෙන්න යම්ම හේතුවකුත් ප්‍රත්‍යකුත් තියෙනවනම් ඒ හේතුවත් ප්‍රත්‍යත් අනාත්ම වෙන කල්ලි ඇය කොහෙන් ආත්ම වෙන්නද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න ඕනේ හැම පැත්තකම පෙන්වලා තියෙනවා. දර්ශනයක් කියන්නේ මොකක්ද? දර්ශනයක් කියලා කියන්නේ. දර්ශන කියලා දකින්න තියෙනවා. දකින්න ඕනේ. බලන්න. ඒ කියන්නේ හිතන්න ඕනේ නැහැ. පේන්න ඕනේ එකක්. පේනවා කියලා කියන්නේ පේනවා කියන තැනදී මෝඩකම නැහැ. රැවටෙන්නේ නැහැ. නොපෙනෙනකොට තමයි විදර්ශනා කරන්න වෙන්නේ. විදර්ශනා කරන එකේ ලක්ෂණය තියෙන තාම පේන්නේ නැහැ කියන එක. පේනවනේ විදර්ශනක පේනවනේ. ආයෙත් මොනවද බලන්නේ? නොපෙනෙන නිසයි බලන්නේ. බලපු නිසා යම් දවසක පේනවනම් පේනෙද්දී ආයෙ බලන්න ඕනේ නැහැ. යනකොට මෙහෙනම් නැතුව ඇති. ලංකාවේ හරියට තියෙනවා. ඔය සුනකේ වගේ සත්තු පාරේ ජරා කරලා තියෙනවා. දැන් ওই දිහා අපි බලනකොටම අසුබ බව පේනවද හිතන්න ඕනේද? අයියෝ මේක ජරාවක් වෙන්නේ නැති නේද අසුබයි නේද අත්වසන්නයි නේද කියලා හිතන්න ඕනේද? ඕනේ නැහැ. පේනවනේ. මේ පේනකොට තියෙන ලක්ෂණය තමයි මොකද්ද? බැරි වෙලා වැරදීමකින්ම තරගන සාපේදා ගන්නවා. කියනකොට තියෙන අය. අනිත් දේවල් බැරිවීමකින් හරි කෙරෙන්න පුළුවන්. නමුත් ඒක ඇයි බැරිවීමකින් වෙන්නේ නැත්තේ? පේනවා. පේනවා කියන මට්ටමේ අසීය නැහැ. පේනවා කියන මට්ටමේ හිතන්න ඕනේ නැහැ. මේක අසුබයි නේද? අසුචී නේද? අසාරයි නේද? දුගඳයි නේද? හිතන්න ඕනේ නැහැ. ඒ පේනවා. දැන් ප්‍රාර්ථනාව ඕනේ නැහැ. අසීය අසීය කියලා එකක් යෙදෙන්නේ නැහැ. දැන් බැරි වෙලා හරි ගන්නවා කියන එක කියදෙනවද? නැහැ. අසීය නැහැ. නොපෙනුනොත් හිත හිතාගත්තොත් අරගන්නත් පුළුවන්. හිතන්නත් වෙනවා. නමුත් දැන් මෙහෙම කරන්නකො ඕන වශයෙන් කියන නෑ මේක සුභයි හරිම හොඳයි ලස්සනයි කියලා ගන්න අත දාන්නකො. අත දැම්මට කයත් පස්සට රදිනවා හිතත් පස්සට රදිනවා වචනයක් විතරයි අරකනේ. මොකද එච්චර පේනවා. මේක අසුචියක් නෙමෙයි මේක බොහොම හොඳයි ගන්ධ නැහැ බොහොම සුවඳයි මේක හරිම වටිනවා හරිම ප්‍රණීතයි කිය වචන ටිකක් කිය කිය අත දාන්න මොන විදියට වමනේ දාන්න හදමින් තමයි අරකට අත දාන්නේ අරව වචන ටිකක් විතරයි ආන් දකින්නකේ ලක්ෂණය ඒ වගේ මේ කබලෙන් කහරි නැත්තම් මේක දකින්නවා කියලා කියනකොට ආය මොන විදිහටවත් ඒක විදර්ශනා කරනවා කියලා එකක්වත් ආය අමතක වෙනවා කියන එකක්වත් අසීයවත් ඒවා මොකුත් නැහැ මොකුත් කරන්න ඕනේ නැහැ දකින්නවා කියන එක දර්ශනයක මේකට පවතින දේ අනික පේන දේ අනික කියලා දකින්න කියලා මම ඔය කියන්නේ හිතන එක නෙමෙයි හිතනවා කියලා කියන එකේ තියෙන තාම පේන්නේ නැහැ කියන එක විදර්ශනා කරනවා කියන එකේ තියෙන තාම පේන්නේ නැහැ කියන එක මේ මේ වගේ දකින්න තැනට එන්න කියලා මම හැම වෙලේම කියන ඕගොල්ලෝ එන්න ඕනේ ප්‍රතිපදාව කියන එක තියෙන්නේ ඒකට සිල් සමාධි ප්‍රඥා තියෙන ඔතෙන්ට එන්න ඔන්න ඔතෙන්ට ආපු දවසට ඕගොල්ලෝ මේක නෑ පේන දේ තියනවා මේක ගත්ත හැ කියලා ඕන වචන කියන්නේ. මේ තියෙන දේමයි පේන්නේ පේන දේමයි තියෙන අල්ලන්නත් පුළුවන් කියලා හිතන. ඒ කයත් පස්සට අදී හිතත් පස්සට අදී මොන මෝඩකමක්ද කියලා හිතේ. අර මිරිඟු විදියටම පෙනේ. ඒ නැතිතා අපිට විදර්ශනා කරන්න වෙයි, හිතන්න වෙයි, බලන්න වෙයි. දර්ශනය කියලා කියන්නේ අන්න ඒ වගේ දකින්න. තේරුණා? සම්මතයෙන් ලක්ෂණයේ දුක්ඛම වෙන්නේ ඉතින් මේ ත්‍රිලක්ෂණයම තමයි තව පැත්තකින් කිව්වේ ඒකටම වචන ටිකක්. ත්‍රිලක්ෂණය මොකද්ද ධාතු හය? ධාතු කියන්නේ ස්වභාව අර්ථයෙන්. ඒ ධාතු ලැබිලා තියෙන ධාතු වල අනිත්‍ය ස්වභාවය කියන්නේ එපා කියන එකක් නෙවෙයි ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඒකෙන් හැදිච්ච දේවල් ඒ නිසා ඇති වෙන ඒකෙන් හැදිච්ච දේවල් නෙමෙයි. ඒ ධාතුන්ගේම අනිත්‍යය. හොඳට බලන්න මොන ධාතුද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, ওই ධාතුන්. රූප ධාතු කියනකොට හොඳට ධාතු තේරුම් ගන්න. රූප ධාතුව කියනකොට ස්වභාව අර්ථයකින් ආය අල්ලන්න එහෙම බෑ. පේනවා විතරමමයි කියන එකක් කියනවා. අර මං කිව්වේ අපි රූප ධාතු කියන්නේ අර රූප කලාප කලාප ඕවත් එකතු කරගෙන ගොඩක්. රූප ධාතු කියනකොට වතුරට වැටිලා වැටිච්ච ඡායාවක් පේනකොට පේනවා විතරමයි. රූප ධාතු රූපයක් පේනවා විතරමයි. රූප ධාතු කියකෙන් කියනවා මොකද්ද? අල්ලන්නවත් බෑ. ස්වභාවයක් විතරයි. ආ ඒකට හිතන්නත් බෑ. අල්ලන්නත් බෑ. වෙන මුකුත් කරන්න බෑ. පේනවා විතරමයි. හරියටම රූප ධාතු කියන එක බලන්න. හොඳට පේනවා. ඊට පස්සේ රූප ධාතුව අනිත්‍ය බලන්න. රූප ධාතුවේ අනිත්‍ය දකිනවා කියන්නේ මොකද්ද? දන්නවා රූප ධාතුව පෙනීමේ හැකියාව තියෙන ඇහැට. මේ ඇහැ නිසා තමයි මේ රූප ධාතුව මේ පෙනීම මාත්‍රයක් විතරයි අල්ලන්නත් පුළුවන් කමන්නේ ඇහැ නිසා හම්බෙච්ච දේ. ඒ දවස්සේ පැත්තකට යනකොටම අනිත්‍යයි. රූප ධාතුව අනිත්‍යයි. කිසිම වෙලාවක සුද්‍රාෂ්ටක මට්ටමේ අපිට හම්බ නොවුණු නුවණින් දැක්ක යුතු රූප කලාප නැත්නම් පරමාණු වගේ මට්ටම් හිතාගන්න එපා රූප ධාතු කියලා එහෙනම්. ධාතු රූප ධාතුව කියන ස්වභාව අර්ථය මේ පේන ස්වභාවය විතරයි. කණ්ණාඩියට වැටෙන ඡායාව ගන්න පේන ස්වභාවය විතරයි ගැහුවොත් වීදුරු කුඩුවේ මිසක ඒ රූපෙට වදීද? පේන විතර ඒ විදිහමයි මේ රූප කියන්නේ. ඇහැට පේන විදිහේ රූප තියෙනව නෙමෙයි. වතුරට පෙවුනා අල්ලන්න කියලා අත දැමුවොත් වතුර යත හැපෙනවා මිසක පේන දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ ඇහැට පේනවා කියන එකත් ඇහැට පේන්න පුළුවන්. නමුත් අපි අල්ලන්න කියලා ගියොත් භෞතික ධාතු කියලා භෞතික වශයෙන් තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන ටික අහු වෙනව මිසක මේ පේන වස්තු අහු වෙන්නේ ධාතුව කියන්නේ කොතෙන්ද කියන්නේ උඹට ඒකයි ප්‍රශ්නේ. අපි මේ ධාතුව කියලා හඳුනාගත්ත තැන වැරදුනොත් වැරදි. එහෙම දකින් නැති දේවල් නෙමේ ධාතුව කියන්නේ. චක්කු ධාතු කියන්නේ ඇහැ නුවණින් දකින්න රූප ධාතු කියනොත් ඇහැට පේන මට්ටම දකින්න රූප ධාතු කියලා. නොපෙනෙන මට්ටම එහෙම නෙමේ රූප ධාතු කියන්නේ. ඇහැට පෙනෙන මේ වර්ණ සටහන හැඩතල වලට රූප ධාතුව කියන්නේ. රූප ධාතුවේ අනිත්‍ය දකින්න ඕනේ. රූප ධාතුවේ මිරිඟුව තියෙන ජලය වගේ පෙනෙන ටිකයි රූප ධාතුව. රූප ධාතුවේ අනිත්‍ය දකින්න. මොකද උතනයි තණ්හාව ඇති කළ දුවවන්න පුළුවන් අපිට. මිරිඟුව දිහා දකිනකොට මිරිඟු ස්වභාවයට කියන්න එපා ධාතුව කියලා රූප ධාතු කියලා. ඒක ඇහැට පේන්නේ නුවණින් දත් යුක්තයි. මෙහෙම බලවම ජලය වගේ පේන ස්වභාවය තියෙනවනේ. ඒ ජලය වගේ පෙන්නන පෙනෙන එකටයි රූප ධාතු කියන්නේ. ඒ වගේ මේ ඇහි මෙහෙම බලනකොට පේන සතහන්ටයි රූප ධාතු කියන්නේ. ඒ රූප ධාතුය අනිත්‍ය දකින්නේ. එතකොට රූප ධාතුයේ අනිත්‍ය නොදැක්කොත් තමයි දැකපු එක තියනවා කියලා හිතින්නේ. රූප ධාතුය අනිත්‍ය දැක්කොත් දැකපු දේ නැති වෙනවා කියන එක හිතිනවා. තේරෙනවද? ඒ වගේ සද්ද ධාතු කියනකොටත් එහෙමයි. ආයතනයන්ට දැනගන්න පුළුවන් මට්ටම දකින්න හැම වෙලෙම චක්කායතන දැනගන්න පුළුවන් මට්ටම රූප ධාතු. සෝතායතන දැනගන්න පුළුවන් මට්ටම දකින සද්ද ධාතු. ඒත නැතුව හම්බ නොවුණු සිවුම් සිවුම් තැනක් කියලා දකින්න එපා. මේ විදිහට. ඒ ධාතුන්ගේ අනිත්‍ය දකින්නවා කියනකොට දකින්න දේ දැකීමෙන් පස්සේ ඉවර බව දකින්න. අහන දේ ඇහිමෙන් පස්සේ ඉවර බව දකින්න කියලා මේ කියන්නේ. කියන කාරණාව තේරුම් ගන්න. ධාතු ඈ අනිත්‍ය. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. නැති වෙනවා. අනිත්‍ය. අනාත්මයි කියන්නේ හේතුන්ගෙන් හටගත්තා. හේතුන්ගෙන් හටගත්තා. ප්‍රත්‍යයෙන් හටගත්තා. තිබුණා නෙමෙයි, තියනවා නෙමෙයි, කෙනෙක්ගේ නෙමෙයි. හේතුන්ගෙන් හටගත්තා. ඒ අනිත්‍ය වූ අනාත්ම වූ දේ මම මගේ කියලා උරුම වෙන තාක් මේකේ නොමිදෙන තාක් දුක වෙනවා. පුද්ගල භාවයෙන් ගන්න තාක් දුක වෙනවා. එතන මොන රූපෙද? ඇහැට අහු වෙන රූපය රූප ධාතුව. කනට අහු වෙන රූපය ශබ්ද ධාතුව. නාසයට අහු වෙන රූපය ගන්ධ ධාතුව. දිවට අහු වෙන රූපය රස ධාතුව. කයට අහු වෙන රූපය පොට්ටබ්බ ධාතුව. මනසට අහු වෙන රූපය ධම්ම ධාතුව. ඊට පස්සේ අටලොස් ධාතුවේම අනිත්‍ය දක්ක යුතුයි. අටලොස් ධාතුව කියන්නේ ලෝකේ. හිතින් යමක් සිහි කරනකොට සිහි කරන එක දකින්න මනෝ ධාතුව, සිහි වෙන එක, හිතට පේන එක දකින්න ධම්ම ධාතුව කියනවා. ගෙවල් දොරවල් කියලා අපිට පේන්නේ. හිතට පේන දේ සිතුවිලි කියලා කියන්නේ වේදනා සංඥා සංකාර. ස්වභාවයක්, හිතට පෙනෙන ස්වභාවයක්, ධර්ම ස්වභාවයක්. මේ ආයතන හැම එකකම පංච උපාදානස්කන්ධ. එතන විතරක් නෙමෙයි දකින වෙලාව, අහන වෙලාව, මේ හැම වෙලාවෙම ස්කන්ධ පංචකය. තියෙනවා. මනෝ ධාතුවයි ධම්ම ධාතුවයි කියන්නේ මනෝ කියලා කියන්නේ අරමුණු සිහි කරන හිතට. ඊට පස්සේ සිහි කරපු දේ දැනගන්න දැනගන්න පුළුවන් අපිට. සිහි කෙරුවාම සිහි කරපු හිත පැත්තට කියනවා මනෝ කියලා ඒ හිතින් සිහි වෙච්ච දෙයට කියනවා ධම්ම කියලා. gedara කියලා කියන්නේ gedara කියලා ඒ හැඩ සටහන සිහි කරනකොට අපි අපි අතින් යමක් උඩ දාලා අතින් අල්ලනවා. එකම වස්තුවේ උඩ දාන්න සහ අල්ලන්න කියලා ධර්මතා දෙකක් ඉදිරිය තියෙන එකම අතේ. දෙහිගෙඩියක් කියන්නකෝ. දෙහිගෙඩියක් අරගෙන අතින් උඩ දැම්මා කියලා කියන්නේ අපි. ඒකම අහු වෙනකොට ඒ දෙහි gediyeම අනිත් පැත්තට අපි කියන්නේ අල්ලනවා කියලා. උඩ දැම්ම කියන්නේ. ඒ අතිම කලකට කියන්නේ මොකද්ද? අල්ලනවා කියන්නේ. ඒ වගේ දෙහි gediya කුඩ දානවා වගේ මුලින් හිතින් අපි මොකද කරන්නේ? gedara කියලා අරමුණක් තේ ගන්නවා. ඔන්න නැති. ඒ දෙහි gediyeම අපහුව අල්ල ගන්නවා වගේ සිහි කරපු එකම අපි හිතින් දැනගන්නවා එතකොට ධර්මාරම්මණයන් දැනගත්ත කියන දැනගන්න පැත්තට කියන විඥානය කියලා. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා කියනවා. හිතින්ම යමක් සිහි කරලා හිතින්ම දැනගන්නවා. දැන් දැනගන්න පැත්තට ඒ හිතටම දැන් කියන්නේ මනෝ කියලා. සිහි කරනවා කියලා කියන්නේ ඒ හිතටම දැන් හිතින්ම සිහි කළා. සිහි කරලා උපද්දපු එක ඒ හිතින්ම මේ හිතින් දැනගන්නකොට මේ හිත හඳුනන දැන් විඥානය කියලා. තේමද කියන්නේ? දැන් gedara කියලා සිහි කරන්න පුළුවන් යම් හිතකින් තමයි සිහි කරන්නේ. සිහි කරන හිතට මනෝ කියනවා ඒ හිත නිසා සිහි වෙච්ච සතහනට කියනවා ධම්ම කියලා. ඒ සතහන අල්ලගෙන නැවත හිතක් නූපන්නොත් ඔබතුමා දන්නේ එහෙමම නෑ අතහැරෙනවා. හිතෙන් සිහි කෙරුවා අතහැරනවා. අර පිම්පම් බෝල ටික උඩ තෙනවා යනවා වගේ. නමුත් හිතෙන් සිහි කරනවා සිහි කරපු එකම අල්ලගෙන තව සිතක් උපදිනකොට තමයි දන්නේ අපි. එතකොට තමයි මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං වෙලා තියෙන්නේ. එතකොට තමයි අපි දන්නේ. භවංග මට්ටම කියලා කියන්නේ අරමුණු සිහි කරනවා නිරුද්ධ වෙනවා. සිහි කරනවා නිරුද්ධ වෙනවා. සිහි කරපු එක අල්ලලා සිත් උපදින්නේ එතකොට එතන එතන ඉපද නැති වෙනවා. එතකොට මනස ධර්මාරම්මන දෙකයි. යම් වෙලාවක සිහි කරන දේම දැනගන්න සිත් උපදිනකොට අපි ඒව දන්නවා එතකොට. ධර්මදත් තුන හේතු කරලා. එතකොට මනෝපටිච්ච ධම්මේච. නෑ ලෝකේ ඔතනදී මනසින් ධර්මාරම්මන සිහි කළා ඒකම දැනගන්නවා කියන සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය සිද්ධියක් හැටියට නොදැක්කොත් අපිට හිතෙන්නේ කෙලෙසියක් ඉදන බහැර කෙනෙක් කියලා. ඔය සිද්ධිය සිද්ධිය හැටියට දැක්කොත් අපිට සිදුවෙච්ච ධර්මතාවය ගැන නුවණ දකලා බහැරට යන අදහස කැපෙනවා. මනසින් ධර්මාරම්මන සිහි කළායි දැනගන්නේ කියලා සිද්ධියක් වෙනවා. ඒ ඌ සිද්ධිය ඌ විදිහට නොදකිනකොට නොදන්නාකම නිසා අම්මා සිහි වුණා, ගෙදර සිහි වුණා කියලා ආශ්‍රව වලට ගිහිල්ලා තියෙනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව. මේ ඇත්ත ඇති හැටි නොදන්නකොට වැරද්දක් ඇති වෙලා ඔය තියෙනවා. ඊට පස්සේ ඇත්ත ඇති හැටි දන්නකොට මනසින් ධර්මාරමණය සිහි කළ දැනගන්නවා කියලා ඌ දේ ඌ විදිහට දන්නකොට ආශ්‍රව නැහැ. වැරද්ද පෙන්වන්නේ නැහැ. ගෙදරක් සිහි වුණා අම්මා සිහි වුණා කියලා පෙන්වන්නේ ධර්මතාවය සිතින් සිතුවිලි සිහි කළ දැනගත්තා කියන කාරණා Taman තුලම හතගෙන නිකුත් වෙනවා ඒ අපිටනේ මම කියන්නේ මේක කරන ධර්මතාවය අදනේ අපිට ඇත්ත වෙලා අපි බලන්නේ අපි තාම දක්ෂ නැති නිසානේ මේ 100ට මේ ඇත්තට හිතින් දක්ෂ නැතිකම අපේ තියෙන්නේ. නමුත් සිද්ධිය එකයි හරියටම ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ කියලා හැම වෙලේම මම කියන්නේ. මේක වැඩිලා වැඩිලා එනකොට අපිට පුළුවන් වෙනවා ඒක ඇත්ත නොවීම බලන්න. දැන් අපි ඉන්ද්‍රිය වලන නිසා අපි අදක්ෂ නිසා මනසින් ධර්මාරාමන සීකල දැනගන්න සිද්ධිය උනාට පස්සේ අපි රැවටිලා ඒක තුලනේ ආය හදන්න යන්නේ. නමුත් අපි සිහිය ඉන්ද්‍රිය වැඩි කියන්නේ සිහි කරනකොටම හඳුනගන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට gedara කියලා පිළිගන්නේ නැතුව ධර්මාරම්මණයෙන් දැනගන්නවා කියන අය ඊගාවිත උපදින්නේ. ඒක gedara වෙන්නේ නැතුව. ඒ විදිහට. මොකද්ද? ධම්ම ධාතු රූප වේදනා සංස්කාර එහෙම එන්න ධම්ම ධාතුව කියනකොට ධම්ම කියනකොට එකට ඒකේ තියෙනවා වේදනා සංඥා සංකාර කියලා. ධම්මායතනය කියනකොට ධම්ම ධාතුව කියනකොට විඳින බවක් සිහි කරලා ධම්මායතනය දෙන්න පුළුවන්. හැබැයි විදීම මුල් කරලා සිහි කරනකොට සංඥා සංකාර තියෙනවා. සංඥාව මුල් කරලා ධම්මායතන උපදින්න පුළුවන්. එතකොට සංකාර වේදනා තියෙනවා. සංකාරය සිහි කළා ධම්මායතන උපදින්න පුළුවන්. එතකොට වේදනා සංඥා තියෙනවා. එක එක ස්කන්ධය ප්‍රකට ප්‍රකට දේ හිතින් සිහි කරන්න පුළුවන්. ධම්මායතනය කියන්නේ වේදනා සංඥා සංකාර තුනම එකට තියෙනවා. වෙනම එන්නේ නැහැ. වේදනාව විතරක් තියෙන්නේ මේ චෛසික එකට තියෙන්නේ. එකටමයි තියෙන්නේ. කිසිම වෙලාවක තනි තනියම පවතින්නේ හෝ තනි තනියම ඉන්නේ හෝ නැහැ. අරමුණු කරනකොට හිතේ හිත අරමුණු කරන්න පුළුවන් තනියම. අරමුණු කළාට උපදින්නේ යා තනියම නෙමෙයි. එකට. විඥාන ධාතුවක් කියන දැනගන්න ස්වභාවයක් විතරයි. ආය දැනගත්න දේ කොහාටවත් අයිති නෑ කියනවා. මොන දැන් විඥාන ධාතු කියනකොට එකක් නෙමෙයි. දර්ශනකුත්ති චක්කු විඥාන ධාතු. රූපයක් ඇති බව දැනගන්නවා. අහනකොට සෝත විඥාන ධාතු. මේ විඥාන ධාතුව කිව්වහම එක රූපයක් කියලා දැනගන්න එපා. ඒ ආයතනෙට ඒ ඒ ආයතනයේ ඒ ඒ ධර්මතාවය දැනගන්න ස්වභාවය. රූපයක් තියෙනවා කියලා දැනගන්න ස්වභාවය හඳුනන චක්කු විඥාන ධාතු. සබ්ද ඇති බව දැනගන්න බව සෝත විඥාන ධාතු. ඒ විදිහට. කාය විඥාන ධාතු. කාය විඥාන ධාතු. වචනේ දැන ගැනීමයි එහෙම නැත්නම් අපි විශාල ප්‍රමාණයක් යම් දෙයක් ගැන දැන ගැනීමෙන් ඒ කියන්නේ මතකයෙන් කියන එකයි ඒ ඒ ඒ විශාල ප්‍රමාණයක් වශයෙන් මතක තියෙන එකත් ඒකත් විඥාන ඒ ආරහ කියනවා ඒ කියන්නේ සුළු වශයෙන් ඔක්කොම එකයි එකම විඥාණයට ගෝචරය අපමාන හෝ පරිත්ත වුණාට විඥානය අපමාන පරිත්ත වෙන්නේ නැහැ ගෝචර රූපේ සිවුම් හෝ ලොකු වෙන්න පුළුවන්. සිවුම් වුණත් ලොකු වුණත් මේ ගෝචරේ විඥානයේ කියන එක එකමයි. මතකයේ ගැන කතා කරලා අපි යම් දෙයක් මතකේ තියෙනවා ඒ විඥානයේ නම් අපේ මතක කරගෙන